වැඩපිළිවෙලක් හැටියට අපි කොහොමද ධහම ඉගෙන ගන්නේ? මොකද මුළු මහත් ධර්මයේම තියෙන්නේ ප්‍රායෝගිකත්වයට. ප්‍රායෝගිකත්වයේ පිනිස්ස පවතින ධහමක්. ප්‍රායෝගිකත්වයේ තියෙන්නේ ලෝකෙන් ඈතර වීම පිණිස ප්‍රතිපදාව හමුවීමට. මේ ලෝකේ බුදු කෙනෙක් වෙන්නපෝ දහම පමණමයි ප්‍රායෝගිකත්වයේ තුල ලෝකෙන් ඊතර වෙන ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ. අනිත් දේවල් තුල ලෝකයේ ඇත්ත හම්බ වෙනවා. පවතින ලෝකයේ ඇත්ත. දැන් ලෞකික සම්මාදිට්ඨිය යුක්තව පවතින ලෝකික ඇත්තක් හම්බ වෙනවා. ඒ කියන්නේ ලෝකේ පවතිනවා කියලා හම්බෙච්ච තැනදී. භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, ජීව විද්‍යාව කියන්නේ පවතින ලෝකේ යම් ඇත්තක් ඒක. ඒක බොරු නම් අපිට මේ මේ මේ නවීන තාක්ෂණික ප්‍රයෝජන ගන්න බැරි වෙනෝනේ. බුදුරුන්ගේ ධර්මයක නෙමෙයි. බුදුරුවගේ ධර්මයේ ලෝකෙ නිතර වෙන දෙයක්. ඒ ඊතර වෙන සත්‍ය බුදුරණන් වහන්සේ පෙන්න පුරෝකින් ඊතර වෙන සත්‍ය ඉගෙන ගන්න අපට තියෙනට ඕනේ මේ විචක්ෂණ කියන තම විමර්ශනේ මේ ඇදහිල්ලක් නැතුව දැන් අපිට තියෙන්නේ ඇදහිල්ලක් නේ. කියන්නේ අපි නුවණ වැඩෙන විදිහට කල්පනා කරILLක් නේ. අපිට මුලින්ම ශ්‍රද්ධාවෙන් පිළිගැනීම තියෙන බුදුරණවහන්සේ කියව දේ තමයි ඇත්ත. හැබැයි ඒ ඇත්ත හොයන්නට ඕනේ අපි. අන්න ඒකට තමයි නුවණ තියෙන්නේ. හැබැයි හොයනකොට අපි දන්න දෙයට ගලපලා හරියන්නේ නැහැ. ඒ ධර්මයේ අහන්නට ඕන නැත්තේ කීටාගේ සූත්‍රය පැහැදිලි කරනවා. කන් යොමාගෙන අහන්නට ඕනේ. ඉස්ලාම තියෙනවා පෛරුපාසනය කරන්න. පෛරුපාසනය කරනවා කියන්නේ හොඳට සුහඳ සීලීත්වය. දැන් ඔබට මං කියන දේ විශ්වාස කරන්න නම් මම පිළිබඳ ඔබට සතුටක් වෙන්නට ඕනේ. ඒ සුහදශීලීත්වය තියෙන්නට ඕනේ. පෛරුපාසනය කරන. ඊළඟට කියන දේ මොකද්ද කියලා කන යොමාගෙන අහන ඕහිත සෝතු. කන් යොමාගෙන කියන්නේ වෙන කිසි දෙයකට ගලපන්න ගලපන්න නැතුව වෙන කිසි දෙයකට යොමු වෙන්නේ නැතුව ඒ දේ විතරක්ම අහනවා. අන්න ඒ දේ විතරක්ම අහලා ඒක ඉගෙන ගන්නවා. ඒක විතරමයි දරාගන්න. දැන් අපි මුලින් උදේ කතා කරද්දී පැහැදිලි කරා මේ ලෝකයේ ඊතරවන සත්‍ය පෙන්වාලිය හැකි එකම එක කෙනා බුදුරණවහන්සේ විතරයිනේ. මේකට පුංචි හරි වෙනසක් වුණොත් පොඩි හරි වෙනසක් වුණොත් එයාට පුළුවන්කම ලැබෙයිද ඒ මග තේරුම් ගන්න. එතන බුදු කෙනෙක් කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. පුංචි වෙනසක් වුණොත් දැන් අර අබ අඹ වෙනස හිතලා බලන්න. අර කමාව තිත වෙනස හිතලා බලන්න. කොච්චර විකෘතියක් වෙනවද? එහෙනම් බුද්ධ වචනේ විදිහටම ඉගෙන ගන්නට ඕන. ඒ වැදගත්කම මේ දේශනාවේ හොඳට පැහැදිලි වෙනවා. මම පුංචි උදාහරණයක් කියන්නම්. මෙන්න මේක හිතන්න. ඔබට තියෙනවා දැන් මේක මේ සාමාන්‍ය අපිට තේරුම් ගන්න මම දෙන උදාහරණයක්. කිලෝමීටර කෝටි කෝටියක් ඉලක්කයකට විදින්න. කිලෝමීටර් කෝටියකුත් නේ මම මේ ඒකටත් උපමා කරන්න බෑ. නමුත් එච්චර හරි උපමා කළ යුතු නිසා මම කියන්නේ කිලෝමීටර කෝටි කෝටියක්. කිලෝමීටර් කෝටි 10ක් 100ක් ලක්ෂයක් කෝටි කෝටියක් ඉලක්කයක් අපිට තියෙනවා විදින්න ඉලක්කයකට. ඔබ මෙතනින් ඉලක්ක ගන්නකොට අංශකයෙන් කෝටියෙන් පංගුවක් ඇන්ගල් වුණොත් අංශකයෙන් කෝටියෙන් පංගුවක් ඔබ ඇන්ගල් වුණොත් මේ ඉලක්ක ගන්නකොට කෙලින්ම ඉලක්කේ කෝටි කෝටියක් තියෙන්නේ. ඉලක්කයට කොච්චර ඈතකට යයිද එතකොට? අංශකයෙන් කෝටියෙන් පංගුවක් ඇන්ගල් වුණොත් කොච්චර ඈතකට යනවද? විශාල ඈතක් නේ. මේ සරල උදාහරණය මම කිව්වේ ධර්මය කියන්නේ ඒ ඒ කියන්නේ පුංචි හරි වෙනසක් වුණොත් බුදුරණවහන්සේ වෙන්න පුසත්තියට බුදුරයන් වහන්සේ පෙන්නපු ධහම දකින්න බෑ. මේ මේ සාමාන්‍ය මේ පුත පුතජන මේ ලෝකයේ තියෙන දෙයක් වගේ නෙමෙයි මේක. ඊතරවන ප්‍රතිපදාව. බුදුරණවහන්සේ මේකට උදාහරණයක් දෙනවා. ඔන්න උදාහරණේ බලන්න හිතලා. මොකද ඉච්චරට අපි මේ අපි මේ බොරුව තුළ ඉඳගෙන අපි මේ බොරුව බොරුවක් කියලා දකින්න යන වැඩ පිළිලා මේ තියෙන්නේ. මේකට උදාහරණ දෙනවා මේ විදිහට. ඒක අවස්ථාවක බුදුරණවහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ චාරිකාය වඩිනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ දකිනවා ලිච්ඡවි කුමාරලෝ ඉලක්කයට දක්ෂ විදියට විදිනවා. ඊතලවලින්. ඊට පස්සේ බුදුරණවහන්සේට ඇවිදලා ආනන්ද ස්වාමීන් කියන ස්වාමීන් මේ ලිච්ඡවි පුදුම දක්ෂයි. ඈත ඉලක්කයට විදිනවා. ආනන්ද ඕපද දක්ෂ භාවය එහෙම නැත්නම් අස්ලෝමයක් අපි තුම පීලෝම ගහ 100කට පළලා ඒක ඈතින් ඉල්ලලා ඒකට විදින එකද දක්ෂතාවය කියලා. අපි එච්චර ඕනේ මේ මගේ වටාත්තේ මේ ලීය පොඩ්ඩක් ඈතින් එල්ලා මේකින් ගහන්න අපට පුළුවන්. ඈ මේ වටාත්තේ මේ මේ තියෙන ලීය පොඩ්ඩක් ඈතින් එල්ලා මෙවැනි මෙහකින් විදිනවා කියන එකත් අමාරුයි. මේ අශ්‍රෝමයක් අපේ ලොම් ගහක් 100කට පළලා බුදුරණවහන්සේ බය කරන්න බණ කිව්වේ නෑ. මූලිච්ඡාවට කිව්වේ නෑ. සත්‍යවාදී ඊළඟට කටකහනවට මොකක් කිව්වේ නෑ. ඒක හොඳට මතක තියාගන්න. සත්‍යවාදී බුදුරන් වහන්සේ. ඒක කොච්චර අමාරුද කියලා අහනවා. අශ්‍රෝමයක් 100කට බලලා එල්ලලා එවැනි එක විදින එක. අනේ ස්වාමීන් වහන්සේ කන හිතා ගන්නවත් බෑ. සක්කාය දිට්ඨි කඩන ඊට වඩා අමාරුයි කියනවා. සක්කාය දිට්ඨි කඩන එක ඊට වඩා අමාරුයි කියලා බුදුරන් වහන්සේ පෙන්වා දෙන්නේ. මේක බය කරන්නද කිව්වේ? නිකන් කටරාම් වචනයක්ද බුදුරන් වහන්සේගේ? නෑනේ. සත්‍යවාදී බුදුරන් මොකද ඒකට හේතුව අපි කොහෙන් ගියත් අහුවෙනවා. එච්චරටම අපි අහුවෙන සම්භාවිතාව. එහෙමනම් එච්චර අමාරු දේ ඒ කියන්නේ එච්චරකට හසර ආවේ නැත්තම් අපි මේ අනවරාග්‍ය ගමනක් ආවේ කොනක් නොපෙනෙන ගමන. අපට මේ හිතෙන්නේ නැහැ ඒක එච්චර. අද මේ අපිට පොඩි බණ පදයක් ඇහෙනකොට අපට නම් හිතෙන්නේ මොකක් හරි භාවනා කරන සමාධියක් කරනකොට අම්මෝ අපිට ලැබිච්ච දේ කියලා අපට දැන් හිතෙන්නේ. මේ ආව ගමන ඒක කල්පනා කරලා බලනකොට බුදුරයන් වහන්සේ ඇස් දෙකෙන් දකින්න ඇති බුදුවරු. ළඟ මහාන වෙන්න ඇති. බණ අහන්න ඇති. 이르දි ලබන්න ඇති. කෝ දහම දැක්කද? නෑ. ඇයි අර විමර්ශනය අපි තුල තිබුණේ නෑ. එහෙනම් මේක ලේසියෙන් අපට මේ අපි සාමාන්‍ය කතාවට කියන කජු කණ එක ලේසි කියලා එහෙම එකක් නෙමෙයි මේ දහම තේරුම් ගන්නවා කියන්නේ. එහෙමනම් බලන්න කල්පනා කරලා ඒ බුද්ධ වචනේ දැන් මේ මේ හැම එකකින්ම හිතන්න ඕන කාරණාව තමයි බුද්ධ වචනේම විතරක් තියෙන වැදගත්කම. දැන් පුංචි හරි වෙනසක් වුණොත් ඒ වචනෙට බුදුරණවහන්සේ කියපු ධර්මයට අපි කොච්චර ඈතකට යනවද? ලොකු ඈතකට යනවනේ. ඒකයි මේ අපිට හිතන හිතන දේවල් අපි කරලා හරියන්නේ අපිට හිතන හිතන දේවල් අපි කරලා එක එක අය කියන දේ අපි කරලා අපි ඊවා හිතලා අපිත් ආයෙ සසරමයි. බ්‍රහ්ම ලෝකෙ ගිහිලා ආයේ එච්චරයි. නමුත් නිවන් මඟ නම් හම්බෙන්නේ නිවන් මඟ හම්බ වෙන්න ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව තියෙන්න හිතෙන් ශ්‍රද්ධාව නෙමෙයි. හිතෙන් ශ්‍රද්ධාව සුගතියන්න. ඒ කියන්නේ අපි බුදු ගුණ හිතනවා, ධම් ගුණ හිතනවා, සංඝ ගුණ හිතනවා. අපි මේ හිතෙන් හිතනවා. ඒක අපිට සුගතියන්න හිතනවා. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව කියන්නේ අපට බුදුරන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න වෙන පොඩි හරි විග්‍රහයක් අවශ්‍යයි නම් අපි පිළිඅරන් ඉවරයි බුදුරන් වහන්සේ හරියට ධර්මය කියලා නෑ කියලා ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව නෑ අපිට මොකක් හරි දෙයක් තේරුම් ගන්න අපිට තේරුණා නම් ගැළපුණා නම් තව මොකක් හරි විග්‍රහයක් එක්ක අපි බුදුරන් වහන්සේගේ ධර්මයේ සුවක්ඛාත නෑ කියලා පිළිඅරන් ඉවරයි ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව නෑ අපට අලුතෙන් විග්‍රහයක් අවශ්‍යයි නම් මේ ධර්මයේ කරා යොමු වෙන්න. අපි ප්‍රතිපදාවෙන් ඔප්පු කරලා ඉවරයි බුදුරන් වහන්සේට එච්චර හැකියාවක් නැහැ කියලා. එහෙනම් බුදුරන් වහන්සේ කියන්නේ කවුද කියලා තේරුම් අරගෙන නැහැ. එහෙනම් බලන්න බුද්ධ වචනේ විතරක්ම හරියට ඉගෙන ගන්න කොච්චර අවධානයක් අපට ඕනද? මොකද මේක පොඩි හරි වෙනසක් වුණොත් අපි වෙන ඉලක්කයකට යන්නේ. බුදුරන් වහන්සේ කියපු ධර්මයේ කරා යන්න බෑ. බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මයේ කරා යන්න හරියට ඒ බුද්ධ වචනේ විතරක්ම ඉගෙන ගන්නට ඕන. මොකද ඉගෙන ගත්ත කියලා අවබෝධ වෙන්නේ නැහැ. දැන් බර පළවෙනි අසනීපකාරය ගැන පෙන්නන්නේ. පිරිසිදු බුද්ධ වචනේම ඇහුවොත් අවබෝධ වෙන්නේ නැහැ. ඒ ඇතුළතන්ගේ නේ. අපේ ඇතුළතන්ගේ ඇති වෙනකම් ඉගෙන ගන්න තියෙන බුද්ධ වචනේ. අපි තුල ඇතුළතන්ගේ අපි තුල වැඩෙනකම්ම අපි ඉගෙන ගන්න තියෙන්නේ බුද්ධ වචනේ විතරමයි. පිරිසිදු බුද්ධ වචනේ විතරමයි. අන්න ශ්‍රද්ධාව පිහිටලා සුගතී යන ශ්‍රද්ධාවත් මුලින්ම අපි යොමු කරගෙන ඊළඟට ප්‍රතිපදාවෙන් හරියටම ශ්‍රද්ධාවට බැසගන්නේ කොහොමද කියන එක මේ දේශනාවෙන් අපට පැහැදිලි කරගන්න පුළුවන්. එයාට මේ ලෝකේ දැන් ඔබ අහලා ඇති බුදුරණවහන්සේගේ ධර්මයට විග්‍රහ කරනවා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යාව උදපාදි ආලෝක උදපාදි පෙර නොවැසු විරු එක දැන් අපි දන්නේ අපට ගැළපෙන්නේ අපි අසු විරු ඒවා නෙමෙයිද පෙර නොවැසු විරු එකක් නම් අපට වෙන විග්‍රහයක් දෙන්න පුළුවන්ද බෑනේ අපට ධර්මයේ ඇහිලා තියෙන්නේ වෙන මොකටද ගැළපෙන එකක් නෙමෙයි ඒකනේ අපට අලුත් විග්‍රහයක් දෙන්න පුළුවන්. පෙර නොවැසූ විරු දහමක් නම් මේ ධර්මය දෙන්න පුළුවන් එකම විග්‍රහය ඒක විතරමයිනේ. මොනවා හරි අලුත් කෑල්ලක් එකට දාන්න පුළුවන් නම් තේරුම් කරලා දෙන්න ඒක තව එකක් එක්ක ගලපලා නේද? පෙර නොවැසූ විරු එකක් නම් ඒ ධර්මයේ විතරමයි. අපිට තියෙන ධර්ම ප්‍රතිරූපක ප්‍රතිරූපක කියලා කියන්නේ පොඩි හරි වෙනසක් කියලා අලුත් එකක් ඇවිල්ලා. ඒකට බුදුරණන් උදාහරණ දෙන රත්තරන් වගේදී මතුවෙච්ච දවසට රත්තරන් මේ ලෝක ඇතුළ දහම් වෙනවා. හැබැයි රත්තරන් වගේමයි. ආනි සූත්‍රේ ඊළඟට සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රේ ලස්සනට පැහැදිලි කරනවා. මේ ලෝකේ ශාසනය විනාශ කරන්න පින්වතු. ධර්මයේ විනාශ කරන්නේ වෙන කට්ටිය නෙමෙයි. භික්ෂුවයි භික්ෂුණියයි උපාසකයි උපාසිකාවයි. එයි බුදු කෙනෙකුගේ අර්ථය වෙනස් කළ දුන්නට පස්සේ නිවන් මඟ අයින් වෙලාද නැද්ද? බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මයේ වින විග්‍රහයක් දුන්නොත් එහෙම නිවන් මඟ නැති වෙලා. ඉතින් කවුද විනාශ කරේ? ඇයි වෙන කෙනෙකුට දෙන්න පුළුවන්ද බුදුරන් වහන්සේගේ අදහසක් හැටියට? අපි වෙන කවුරුත් කර පිළිගන්නේ නැහැනේ වෙන ආගමක් කියන්නේ. භික්ෂුවක් කිව්වොත් ඉතින් පිළිගන්නවද නැද්ද? අන්න සාසන විනාශ කරන්නේ කවුද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිස. එහෙනම් අපි බලන්න එක පැත්තකින් සාසනය විනාශ කරන්න යමු වෙනවා. එක පැත්තින් අපේ නිවන් මඟ අපි අහිමි කර ගන්නවා. ඒ බුද්ධ වචනේ ඒ විදිහට ඉගෙන ගන්න නැතිකම. වෙන අර්ථ කතන වලට ගිහිල්ලා. හැබැයි ධර්මයේ වගේම වෙනසක් නැහැ. අන්න එකයි තියෙන්නේ. දැන් හතරන් වගේ ඉමිටේෂන් ආවම අපිට දෙක වෙනස් කරලා හඳුන ගන්න පුළුවන්ද? බෑනේ. අපි ජුවලරි කාර්යයක් ළඟට යන්නේ අඳුනගන්න ඒ දන්න කෙනා ළඟට අපට බෑ. අන්නේ වගේ කියන මේ ධර්මයේ. කිසි වෙනසක් නැහැ. අපට තේරෙනවා දැන් පංචමාස්කන්ධය දැන් ඔබ තේරුම් ගත්ත කියලා කිව්වනේ. ඔබට පංචමාස්කන්ධය තේරෙනවා කියන්නේ පරිසම්පත තේරෙනවා කිව්වනේ. පංචමාස්කන්ධය පරිසම්පාද සත්‍යය කියලා හම්බෙන්නේ කාටද? සෝතාපන්න කෙනාට. ඔබට ඒක තේරුණා නම් ඔබ සෝතාපන්න වෙ යුතු නැද්ද? ඔබ සෝතාපන්න නැත්නම් ඔබ තේරුම් ගන්න තියෙන බුදු කෙනෙක් වචනේ නැද්ද නැද්ද? බුදු කෙනෙක් එකක් නෙවෙයිනේ. සෝතාපන්න කෙනෙකු සෝතාපන්න නම් කෙනෙක් ඒ කෙනාට ආයි කාව කාගමත් උග්‍රහයක් අවශ්‍ය ධර්ම තේරුම් ගන්න. ආයි කායමත් අහන්න ඕනේද නිවන් දකින්න කොහොමද කියලා? නෑනේ. එයා ගුරු උපදේශ එයාට අවශ්‍ය ධර්ම. නෑ අපට සෝතාපන්න නොවි අපට හම්බ වුණේ ධර්මයේ හැටියට පංචපාස්කන්ධය තේරුණේ. පරිසම්පාද තේරුණේ එහෙනම් බුදුරණවහන්සේ කියපු එකද නැති එකද? බුදුරණවහන්සේ කියපු එක නෙවෙයි අපි අලුත් විග්‍රහයක් දාගෙන තව කෙනෙකුගේ විග්‍රහයක් දාගෙන. බුදුරණවහන්සේ කියපු ධර්මය අපට ඇහුණා නම් අපට ඇහිවිය යුත්තේ යෝනිසෝ මනසිකාර උත්පාදය. අපට ඒක සත්‍යයි කියලා හම්බෙන්නේ සෝතාපන්න භවයේ. ඒතික් සත්‍යයි කියලා හම්බෙන්නේ. ඒතික් අපට යෝනිසෝ මනසිකාරය තියෙන්නට ඕනේ. අන්න ඒ විදිහට ධර්මය අපි ඉගෙන ගන්න ඕනේ. එහෙනම් මේ ධර්මය අහනකොට කොච්චර වැදගත්ද? ඔන්න ඒ වැදගත්කම හොඳටම පැහැදිලි වෙනවා මේ සූත්‍රේ. මේ සූත්‍රේ නම සෝතානු දත සූත්‍රය. අහලා දරා ගැනීම ගැන වදාළ දෙසුම. මේ මේ අහන දේ තුළ වැදගත්කම මේ ගුලුප්පල පෙන්වන්නේ බුදුරණවහන්සේ. සෝතන දදානම් වික්කේ ධම්මානම් වචසා පරිත්‍යානම් මනසාන පෙක්කිතා ditthya සූපාටි වේද චත්තාරෝ ආනිසංසා පාටිකංක කතමේ චත්තාරෝ මහණෙනි අහලා දරාගත් ධර්මයේ වචනයෙන් ප්‍රගුණ කළා මනසින් කල්පනා කළා දෘෂ්ටි වශයෙන් නිරවුල් කරගත්ත කෙනාට මේ ආනිසංස හතර කැමති වෙන්න කියනවා. ඔන්න ධර්මයේ අහනකොට ඒ ඒ විග්‍රහය අපි ඉස්සල්ලාම තේරුම් ගමු හොඳට මතක තියාගන්න. ධර්මය අහනවා කියන එකට කරුණු පහක් අන්තර්ගතයි. මේ කරුණු පහ අන්තර්ගත නැත්නම් එයා ධර්මය අහලා නැහැ. බුදුරණවහන්සේ ධර්මය අහනවා නම් බුදුරණවහන්සේගේ ධර්ම ඇහුවා කියන්නේ මේ කරුණ පහ අන්තර්ගතයි. පළවෙනි එක තමයි සුතා ඇහුවා. දතා ධාරණය කරගත්තා. වචසා ಪರಿචිතා වචනයෙන් ප්‍රගුණ කළා. මනසානුපෙක්කිතා මනසින් කල්පනා කළා. දිට්ඨියාසුප්පාටි විද්දා දෘෂ්ටි වශයෙන් නිරවුල් කරගත්තා. මේ මොකක් කියන එකටද මේ ඇහුවා කියන එකට මේ. හරියට ඇහුවා කියන එකට. දැන් අපි නම් ඇහුවා කියනකොට නිකන් ඇහිලා ගියා එච්චර නෙමෙයි. ඔන්න ඇහුණනම් ওই ලක්ෂණ පහම තියෙන්නට ඕනේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ ඇහුණනම් කෙනෙකුට ඔය පහම ඇති වුණා නම් ඔන්න යාට ඇහිලා. එතකොට මේකෙදි මේ මුල් තුන ගැන පොඩ්ඩක් හිතන්න. සුතා, දතා, වචසා, පරිචිතා. අනිත් එක නම් අපිට ටිකක් පස්සේ කරන්න ඕන එකක් කියලා තියෙනවානේ. ඇයි බුදුරන් වහන්සේ මෙච්චර වැදගත්කමක් දෙන්නේ? ඇහුවා. සුතය. කනට ඇහුණ කියන එකනේ. දතා. ධාරණයක් කරා. වචසා පරිපිත වචනිනුත් ආයි කටපාඩම්. මේක මේ වැදගත් අංගයක් කියලා දෙන්නේ ඇයි? වැදගත් අංගයක්. වචනින් ප්‍රගුණ කරන එක. මොකද පොඩ්ඩක් හරි වෙනස් වුණොත් නිවන් මාර්ගය හම්බෙනවද? නෑ. පොඩ්ඩක් වෙනස් වුණොත් හම්බෙන්නේ නෑ. දැන් අද ප්‍රශ්නේ තියෙන්නේ අනිච්ච අනිච්ච ප්‍රශ්නේ තියෙන්නේ. සද්ද නේද? ච මහ ප්‍රාණාල පප්‍රාණ පොඩ්ඩක් වෙනස් වුණොත් කොච්චර දෘෂ්ටියකට ගිහිල්ලාද? පුංචි වෙනසක් වුණොත් අර කිලෝමීටර කෝටිය කෝටි ඉලක්ක ගැන හිතලා බලන්න. ගුණාංක අතර ගිහිල්ලානේ. එහෙනම් වචසා පරිචිතක් කියනවා. වචනින් ප්‍රගුණ කරන්න අහපු දෙයින් ඇයි අලුත්ෙන් පොඩි හරි විග්‍රහයක් එකට එකතු කරගන්න එපා කියන එකයි කියන්නේ. හිතන්න පටන් ගැනීම සඳහා බුද්ධ වචනේ විතරක් ගන්න නම් අලුතෙන් තම කිසි දෙයක් එකතු කරගන්න නැති වෙන්න හඬ නගලා ඒ අහපු දෙයම සජ්ජායනා කරන්න කියනවා. ඇයි එතකොට ඒකම මතක හිටිනවා. අලුත් දෙයක් කැලලක්වත් යන්නේ නැහැ. ඉස්පිල්ලක්වත් වෙනස් කරන්නේ නැහැ. දැන් ච ච අල්පප්පාන මහ ප්‍රාණ වෙනස් වෙච්ච ගමන් අර්ථ කොච්චර විකෘතිද? එහෙනම් බලන්න මේ බුද්ධ වචනේ විතර අපි ඉගෙන ගැනීම වැදගත් කිව්වා. පුංචි හරි වෙනසක් වෙලා කෙනෙක් ඉගෙන ගත්තා නම් එයාට නිවන් මඟ නැති වෙනවාමයි. ඒකයි මේ ඉගෙන ගනිද්දී ඇහුවා ඒකම දරාගත්තා. ඒකම වචනින් ප්‍රගුණ කරා. ඊළඟට දැන් ඔන්න කල්පනා කරන්න පටන් ගන්නවා. දැන් මොකද්ද කල්පනා කරන්න පටන් ගත්තේ? අර දැන් ඇහිච්ච දේ. හරි ඇහිච්ච හරි දේ. ඇහුණ හරි දෙයක්. දැන් මේ හරිදී තාම මේ දැන් අපට ඇහිත් එක අපි බලන්නේ මේ පැත්තේ දර්පණයක් තියාගෙන තමන්ගේ කෝණෙත් එක ගලපලානේ මේ අපි තේරුම් ගන්න යන්නේ නේ. ඒක කරන්න කලින් බුදුරණවහන්සේ පෙන්න මොකද්ද? බුද්ධ වචනේ කියන දේ විතරක්ම ඉස්සෙල්ලා ගන්න හරියටම. ඇහුව දරාගත්ත වචනේ ප්‍රගුණ කරන. අයි ගලපන්න දෙයක් නෑ ඒක. ඊට පස්සේ සූත්‍රය නිරවුල් කරගන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ හරියටම අහන එකනේ. දැන් අපට අපි හිතමු ගානක් හදන්න ඕනේ කියලා. ගාන හදන්න බෑ කියලා අතහරින්න කලින් ගාන හොඳට අධ්‍යයනය කරන්න ඕනේ ඒ විදිහට. අන්න ඒ වගේ බුදුරන් වහන්සේ කියපු විදිහම ඉස්සෙල්ලා දරා ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලා ගලපන්න යන්න හොඳ නෑ. තේරුම් කරගන්න යන්න නෙමෙයි ඉස්සෙල්ලා තියෙන්නේ. ඒකම හරියට තේරුම්. ඒක මොකද්ද කියන එක හරියටම Taman දරා ගන්න එක. අද ඒක නෑනේ. දැන් අනිත්‍ය කියවට පස්සේ අපි මොකද්ද කිව්වේ? අපි අනිත්‍ය කියවට පස්සේ එක එක දේවල් කිව්වනේ. කෝ බුදුරන් වහන්සේ කියපේකයි. දැන් අපි සුතා අහලාද ඒක බුදුරන් වහන්සේ කියප. දතා දරාගෙනද වචසාපරිචිත කරලාද අපි? අපි අනිත්‍යයි කියන මොකක් හරි එකක්. අපි දුකයි කියන මොකක් හරි එකක්. අපි අනාත්මයි මොකද්ද? අපට මේ තේරෙන්නේ නැහැ. අපි මෙච්චර කාලයක් තේරුම් ගත්ත දෙයක් නෙමෙයි අපි මේ කියන්න හදන්නේ. බුදුරන් වහන්සේ කිව්ව දේ අහලත් නෙමෙයි. ඒක දරාගෙනත් නෙමෙයි. ඒකම නෙමෙයි දැන්. අපට හිතෙච්ච දෙයක්. අපට තියෙන. ඉතින් අවබෝධ කළ හැකිද? අවබෝධ කරන්න බෑ. අවබෝධ කරන්න නම් ඒ බුද්ධ වචනේ විදිහටම අහන්න. දැන් මම අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන කිව්වේ අපි බලමු පංච පාස්කන්ධ ගැන ඉස්සර කතා කරනකොට. පටිසමුප්පාද ගැන කතා කරනකොට කොහොම අපි වැරදි දෙයක් අපි දරාගෙන ඉන්නවද කියලා. මේ බුද්ධ වචනේ තුලදී ම දරා ගන්න නැතුව එතකොට ඊට පස්සේ තමයි කල්පනා කරන්න වෙන්නේ. දැන් ඇහුණනේ. ධර්මය ඇහුණා. දැන් ඔන්න එයා තුලින්ම හටගත්ත මොකද්ද? කල්පනා කළේ ඇයි? ඇයි කල්පනා කරන්නේ? තමන්ගේ කෝණේ දැන් පෙර නොඇසීරු ධර්මයක් නෙමෙයි. බුදුරන් වහන්සේගේ ධර්මයේ තමන්ගේ කෝණට ගැලපෙන එකක්ද පෙර නොඇසීරු එකක්ද? පෙර නොඇසීරු දෙයක් ඇහෙන තැනදී තමන්ගේ කොන්ට ගැළපෙනවද නැද්ද? පෙර නොඇසු විරු එකක් ඇහෙන තැනදී තමන්ගේ කොන්ට ගැළපෙනවද නැද්ද? ගැළපෙන්නේ නේද? අපිට ගැළපුණා නම් පෙර නොඇසු විරු දහමක්ද? ඇහිච්ච තැනම ගැළපුණා නම් ලස්සනට අපේ කොන්ට ගැළපුණා නම් ඉතින් අපි දන්න දෙයක්. පෙර නොඇසු විරු දහමක් ඇහෙන. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගය හම් වෙනකොට. දැන් අපට එහෙනම් අපේ කොනට ගැළපෙන්නේ නැහැ කියලා නේද ඉස්සල්ලාම හම්බෙන්නේ. දැන් අපේ කෝණය කියලා කියන්නේ අපි දන්න රාමුවනේ. ඒක ගලපන එකක් නේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ පෙර නොවැසු විරුදහමක්. ලෝකෙන් ඈතර වන දහමක්. දැන් අපට ගැලපෙන්නේ දැන් මොකද්ද කළ යුත්තේ අන්න නුවණ තියෙන කෙනාගේ විතරක් තියෙන ලක්ෂණයක්. මොකද දැන් එයා කරන්නේ? දැන් එයා කල්පනා කරන්න යමු වෙනවා. එයයි අනික් කෙනා අයියෝ තේරෙන්නේ වැඩන්නේ ගැල අන්න මෝඩ කෙනාගේ ස්වභාවය. එයාට තේරෙන්නේ නැති වුණාට පස්සේ එයා අතහැරියා. නෝන තියෙන කෙනා අන්න කල්පනා කරන්න පටන් ගත්තා. එතකොට මනසට ධර්මයේ තේරෙන එකද වෙන්නේ කල්පනා කරන එකක්ද වෙන්නේ? කල්පනා කරන එක. දැන් අපි හිතන්නේ තේරෙනවා කියලා. මනසානුපෙක්කිතා මනසින් කල්පනා කරන්න තියෙන්නේ. අපි අපි මනසට ගලප ගැනීමක් කරන්නේ ධර්මයේ. මනසට ගැලපෙන්නේ තමන්ගේ රාමුවටනේ. තමන්ගේ රාමුවට යම ගැලපෙනවා නම් ඒක පෙරණ වැසු විරුදහමද? නෑ. පෙර ඇසු විරුදහම. තමන් දන්න එක. තමන්ගේ රාමුවට ගැලපෙන්නේ නැති දේකුයි ඇහෙන්නේ. දැන් මේ ලෝකේ යම් කිසි කෙනෙක් නොනැති කෙනෙක් ඉන්නවා නම් සත්‍ය බව යමක් එයාට හිතෙනවා නම් ඒ කෙනා කල්පනා කරනවද නැද්ද ඒ තේරුම් ගන්න. එයාලට විතරයි ධර්මයේ තියෙන්නේ අනික් අයට නැහැ. අන්නේ කෙනාට විතරයි. ඒකයි පළවෙනි ලෙඩාට සුව වෙන්නේ නැත්තේ ඒකයි. පළවෙනි අසනීප තියෙන කෙනා එයාද එයාට බෙහෙත් කරාට සුව වෙනවද එයාට? කොච්චර බෙහෙත් කරත් එයාට සුව වෙන්නේ නැහැ. තුන්වෙනියට කියපෙක් කෙනා. අන්න එයා සුව වෙනවා. එයාටයි තියෙන්නේ. එහෙනම් තේරෙන්නේ නැති බව හම්බෙච්ච තැනදී කල්පනා කිරීමට යොමු වෙන්නේ නැති කෙනාට ධර්මය එයාට නිමි ධර්මය. එයාට ධර්මයේ තේරුම් ගන්න බෑ. අන්න නුවණ තියෙන කෙනා මොකද්ද දැන් යොමු වෙන්නේ? කල්පනා කරන්න යොමු වෙනවා. මනසෙන් කල්පනා කරන්න යොමු වෙනවා. ඒ කල්පනා කරන්න යමු වෙනකොට යමු වෙන්නේ කියපු ටික. මොකද දැන් ඒව අපේ කෝණයට ගැලපෙන එකක් නෙමෙයි. අපේ රාමුවට ගැලපෙන එකක් නෙමෙයි තියෙන්නේ. ඒක බුදුරණවහන්සේ පෙන්නපු විග්‍රහයක්. බුදුරණවහන්සේ පෙන්වුවේ පංච උපාස්කන්ධය කියලා දෙන්න නෙමෙයි. පටිසමුපාද කියලා දෙන්න නෙමෙයි. මේ ඔක්කොම කිව්වේ මොකටද? නිවන් මගක් කුළුප්පල දෙන්න නේද? සක්කාය දිට්ඨිය දුරු කරන මාර්ගයක් මාර්ගයකට යොමු කරන්නනේ මේ ටික කියලා දුන්නේ. දැන් මම අර උදේ කියපු උදාහරණ හිතන්නේ. පසේ බුදුරන් වහන්සේ අපි දන්න පටිච්චසමුප්පාදය දන්නේ නේද? පසේ බුදුරන් වහන්සේ අපි දන්න පටිච්චසමුප්පාදය දන්නවා නම් අවිද්‍යාවපත්තෙන් සංකාර සංකාරපත්තෙන් විඥාන කියලා පසේ බුදුරන් වහන්සේගේ විතරකේ තියෙන වචනෙට දෙන්න බැයිද? වචනෙට දෙන්න පුළුවන්. ඇයි විතරක කරපු වචනෙට දෙන්න පුළුවන්? හැබැයි පසේ බුදුරන් වහන්සේ පටිච්චසමුප්පාදය දැක්කද නැද්ද? නමුත් අපි දන්න වචන ටික දන්නේ නැහැ. නමුත් පටිච්චසමුප්පාදයක්. අපි වචන ටික දන්නවා පටිච්චසමුප්පාදයක් කියන්නේ. ඔන්න වෙනස. එහෙනම් අපි බලන්න ඕනේ මොකද්ද බුදුරණවහන්සේ මේ පෙන්නපු ධර්මයේ තියලා. මේ අපි දන්න අර දැනුම් සම්භාරයක් ඇති කරගෙන දාගන්න එකක් නෙමෙයි. අන්න එයා ඉගෙන ගන්නකොට බුදුරන් වහන්සේ කිව්ව විදිහට දැන් අපි වෙන අඩුපාඩු අපි තුල තියෙන යම් කාරණාවක් කිසි දෙයක් ගලපන්නේ නැතුව කිසිම දෙයක් ගලපන්නේ නැතුව මනසින් කල්පනා කරලා අර අහපු ධර්මය ඒකේ තියෙන විදිහටම හරි කියලා යට හම්බ වෙනවා. ditthya supatividdha. පටිවිද්ද සුමනාකොට පටිවිද්ද දෘෂ්ටි වශයෙන් දැන් අපි හිතමු දැන් අපිට ලෞකික සම්මාදිට්ඨිය කියලා අපි දැන් අපිට යම් කිසි නිරෝල භාවයක් තියෙනවානේ. මෙලෝ පරලෝ තියෙනවා කියන්නේ. අන්න ඒ වගේ බුදුරණවහන්සේ කියපු කාරණාව ඒකින් විතරක් සෑහීමකටපත් වෙනවා. ඒක හරි. හැබැයි තාම දැක්කේ නෑ. ඒක ගැළපුණා. ගැළපුණ හැබැයි අපි දැන් දන්න කිසිදු කාරණාවක් ඒකට සම්බන්ධ කරලා නෙමෙයි. මම ඒකට පුංචි උදාහරණයක් කියන්නම්. මේක කිව්වම පොඩ්ඩක් කලබලත් වෙයි. මොකද බුදුරණවහන්සේ දරන පෙරණැසු විරු එකක් නේ. පෙර නොඇසුිරු ධර්මයේ තේරුම් ගන්නකොට ඒ විග්‍රහය විතරමයි. අලුත් කිසි දෙයක් ගන්න නැතුව. දැන් අපි සරලව ගත්තොත් ඇස අනිත්‍යයි කියලා ශ්‍රද්ධාවෙන් කෙනෙක් අදහා ගත්තා නම් එයාට සෝත් එයාට කියනවා සද්ධානුසාරය කියලා. ඇස අනිත්‍යයි. දැන් අපි ඇස අනිත්‍යයි කියලා දන්නවද නැද්ද? දන්නවනේ. අපේ ශ්‍රද්ධාවක් තියෙනවා. එතකොට අපි සද්ධානුසාරීද නැද්ද? අපිට සෝතාපන්න මඟ හම්බෙලාද නැද්ද? හම්බෙන්න ඕනේ නේද එහෙනම්? අපි ඇස අනිත්‍යයි කියලා ශ්‍රද්ධාවෙන් බැසගත්තා නම් අපිට සෝතාපන්න වෙන්න ඕනේද නැද්ද? දැක්කනම් වෙන්න ඕනේ බැසගත්තා නම් සෝතාපන්න මඟ හම්බෙන්න ඕනේ. දැන් අපිට හම්බුණාද? එහෙනම් අපි ගත්තදී මොකද්ද කියලා බලන්න. බුදුරණවහන්සේ ඇස අනිත්‍යයි. ඔන්න බලන්න මේ කිව් එකත් එක්ක හිතන්නේ පෙර නොමැසු විරුදහමක් ඒ වගේම බුදුරණවහන්සේ කිව්ව දේ එක්ක විතරයි ගැලපෙන්න ඕනේ නැති. අන්න එතනදී තමයි ශ්‍රද්ධාව බැසගන්නේ. ඇස අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ මොකද්ද? ඒකත් අපි දන්න එකක් නෙමෙයි. අනිත්‍ය කියන්නේ මොකද්ද එතකොට? අන්න අර ස්ථිර නැහැ කියලා සංස්කාර විග්‍රහයක් කරේ. අන්න ඒ කාරණාව හම්බ වෙන්න ඕනේ නේ. අනිත්‍ය ඇස අනිත්‍ය ඇස අනිත්‍ය වෙන්නේ ඇස නාම රූපයෙන් හටගත්තු. ඇස නාම රූපයෙන් හටගත්තේ කියලා හම් වෙනකොට අපට මතක් වෙන්නේ නැද්ද ඔළුවේ ඉඳලා අඟල් දෙකක් පල්ලෙහා තියෙන ඇහැ තමයි නාම රූපයෙන් හටගත්තේ කියලා. මතක් වෙනවද නැද්ද? කට ඇතුලේ තියෙන දිව තමයි නාම රූපයෙන් හටගත්තේ කියලා මතක් වෙනවද නැද්ද? බුදුරණවහන්සේ එහෙම මොකක් කොතනයි ලියලා තියෙනවා කියලා තියෙනවද? බුදුරණවහන්සේ කියලා තියෙනවද මේ කට ඇතුලේ තියෙන දිවයි නාම රූපයෙන් හටගන්නේ කියලා? කට ඇතුලේ නැති දිවයි නාම රූපයෙන් හටගන්නේ කියලා. ඒ මොකක් හරි කියලා තියෙනවා. දැන් එක්කෝ එක්කෙනෙක් කියනවා කට ඇතුලේ තියෙන දිව කියලා, තව එක්කෙනෙක් කියනවා කට ඇතුලේ නැති වෙන දිවක් කියලා. එහෙම එකක් බුදුරණවහන්සේ කිව්වද? දැන් අපි තේරුම් ගන්න බුදුරණවහන්සේ කියව දෙයට එහා කියව දෙයකට ගිහිලා තියෙනවද නැද්ද? අපි බුදුරණවහන්සේ කිව දෙයකට වඩා වැඩිපුර දෙයකට ගිහින් තියෙනවද නැද්ද තේරුම් ගන්න? එතකොට එහෙනම් ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට ඇවිදින්නද නැද්ද? ඇයි බුදුරණවහන්සේ අඩු වෙන ටිකක් කියලා තියෙන්නේ නේ? අපට විද්‍යාව තුට්ටක් අවශ්‍යයි. ගිය විද්‍යාවෙන් කියපු කාරණාවක් හරි අවශ්‍යයි තේරුම් ගන්න නේ. අපිට තව පොඩ්ඩක් වැඩිපුර යන්න වෙලා තියෙනවා. ඒ අනිත්‍ය හැ මොකද්ද කියලා තේරුම් ගන්න. අනිත්‍ය දිව මොකද්ද කියලා තේරුම් ගන්න අපට එක්ක කෙනෙක් කියන කට ඇතුලේ තියෙන දිව නැත්නම් තව කෙනෙක් නෑ නේ කට ඇතුලේ නැති දිව. ওই දෙකෙන් එකන්නේ යන්නේ. ඔය දෙක බුදුරණවහන්සේ කියලා තියෙනවා. නෑ. අපට ඕක තේරුම් ගන්න ওই දෙකෙන් එකට යන්න වෙනවද නැද්ද? එහෙනම් බුදුරණවහන්සේ කිව්ව දේ එකමද ගිහින් තියෙන තව අලුත් දෙයක් අපි එකතු කරගෙනද? අලුත් දෙයක් එකතු කරගත්තේ බුදුරණවහන්සේ අඩුවෙන් කිව්ව නිසාද අංග සම්පූර්ණ කිව්ව නිසාද? අලුත් දෙයක් එකතු කරගත්තේ අඩුවෙන් කිව්ව නිසාද අංග සම්පූර්ණ කිව්ව නිසාද? අඩුවෙන් කිව්ව නිසානේ. ඒ කියන්නේ ධර්මයේ සවක්කාත නැති නිසානේ. අන්න ප්‍රතිපදාවෙන් සද්ධාව කියන එක කොච්චර අමාරුද? ප්‍රතිපදාවෙන් සද්ධාව කියන එක කොච්චර අමාරුද යන්නේ? ප්‍රතිපදාවෙන් සද්ධාවට ආව කෙනා සෝතාපන්න වෙනවද නැද්ද? අනිවාර්යෙන් සෝතාපන්න වෙනවා. එයා මේ ජීවිතේ අනිවාර්යෙන් සෝතාපන්න වෙනවා. ප්‍රතිපදාවෙන් සද්ධාවට එන එක ලීසි නෑ. ඒතර මේ දෙත්‍ය සුප්පටි විද්‍යාව වෙන්නේ අපි ගත්ත අපි දන්න එකක් එක්ක පෙර දැන් පෙර ඇසුවි දැන් අපි හිතමු මේ ඇහැ මොකද්ද කියන මේ විග්‍රහය අපි දාගන්නකොට ඇත්තට මෙතනින් තව අපි ධර්ම කරුණු පැත්තට සාස්වත පැත්තක් යනවා. ඒ සාස් බුදුරන් වහන්සේ පෙන්නපු ඇහැ අටගන්නේ අවිද්‍යාව වෙන්නේ. අවිද්‍යා විඥාන නාම රූප සලආයතන නේද? පටිසමුපාදේ මුල අවිද්‍යාවනේ. වෙන එකක් නෙමෙයි. දැන් අපි පටන් ගත්ත දේට අපිට තියෙනවනේ මේ කොහේ හරි තව තැනක අවිද්‍යාවට අවිද්‍යාවෙන් කියලා අපි ලේබල් කිරීමක් නේ කරන්නේ. තියෙන එකක් නේ අපි කතා කරන්නේ. සද්ධාවෙන් තාම පිළියරන් තියනවද නැද්ද? ශ්‍රද්ධාවෙන් පිළියරන් තියෙන්නේ අපි තව කරුණටයක් එකතු කරගෙනද නැද්ද? තව කරුණටයක් එකතු කරගෙන පෙර නොවැසු විරුද්ධහමක් නෙමෙයි. බුදුරයන් වහන්සේ විතරක් කියපු ධහමක් නෙමෙයි. තව කට්ටියන්ගේ විග්‍රහත් එක්ක විද්‍යාඥයන්ගේ නැත්තම් අපි අපේ රාමුවට ගැලපෙන විග්‍රහත් එක්කයි අපට ඇස අනිත්‍යයි කියලා හම්බ එතකොට අපිට තව ශ්‍රද්ධාවට තව කට්ටිය සම්බන්ධයි. අනිත් අය විග්‍රහ ටික. අන්න ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව නැහැ. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව එන්න නම් බුදුරයන් වහන්සේ කියපු දේ විතරමයි. අලුත් කාගවත් විග්‍රහයක් යන්න බෑ. අපි අලුතින් තව විග්‍රහ වලට යනවා. එතකොට මේ දිට්ඨි නිඥා මේකට තව වචන කිහිපයක් තියෙනවා. අනිච්ච සූත්‍රයන් උත්තර නිකායේ ඊට පස්සේ කීටාගිරි සූත්‍රය ධම්මනිච්ඡානක්ඛන්ති අනුලෝමකන්ති ඒ කියන්නේ ධම්මනිච්ඡානක්ඛන්ති ධර්ම ඒ ඒ ධම් ස්වභාවය මොකද්ද කියන එකම හරියට හම්බුණා. ඒකට අනුලෝමවම වැසගත්තා. ආයේ මේ අලුතින් තව වෙන විග්‍රහයකට යන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ කියපු දේ විතරක් ඒ විදිහටම හම්බ වීමට තමයි දිට්ඨි නිච්ඡාන කන්තිය ධම්ම නිච්ඡාන කන්තිය අනුලෝම කන්තිය දිට්ඨ්‍යාසුප්පටිද්දා කියන්නේ. එයයි ශ්‍රද්ධාවෙන් බැසගන්නේ. එයාට අලුත් විග්‍රහ නැහැ. මොකද ඒක පෙරණ වැසු විරුද්ධවම. දැන් අපි හිතමු එහෙම තේරුම් ගත්ත කෙනාට බුදුරන් වහන්සේ කියපු විදිහට නැතුව මට හිතන්න මට මම හිතන්න මම තේරුම් අරගෙන ඉන්න කෙනෙක් කියලා. මට ඔබට කියලා දෙන්න පුළුවන් නම් බුදුරන් වහන්සේ කියපු කාරණාව මම තේරුම් ගත්ත විදිහ ඔබට වැටහෙන විදිහකට මට තේරුම් කරලා දෙන්න පුළුවන් නම් ඒ ඇස අනිත්‍යයි කියන එක බුදුරන් වහන්සේ කියපු එක අලුතෙන් මම විග්‍රහ කරන්න ගිහිලා නෙමේදී මං අලුතෙන් විග්‍රහ කරන්න යන්නේ ඒ බුදුරන් වහන්සේ කියපු ධර්මය අලුත් වැටහීමක් මට ඇතිලා නෙමේද මම අලුතින් දෙයක් තේරුම් අරගෙන නෙමෙයි මේ කියන්නේ. එහෙමනම් ඒ ධර්මයේ මං තේරුම් අරන්නේ නෑ. මොකද වෙන පණවන්න ක්‍රමයක් තියනවද? පණවන්න පුළුවන් උපරිම විදියට බුදුරණවහන්සේ පණවලද නැද්ද? බුදුරණවහන්සේ උපරිමයෙන් දීලායි තියෙන්නේ. අලුතෙන් දෙන්න දෙයක් නෑ. අපට කියන්න පුළුවන් එකම දේ බුදුරණවහන්සේ කියපු දේ විතරමයි. අද තියෙන ප්‍රශ්නේ මේකනේ ධර්මය හරියට ඉගෙන ගන්න තියෙන්නේ. අපි හැමෝම ඉගෙන ගන්නේ තව මොන හරි කැලලක් එක්ක. ඒකයි ප්‍රතිපදාව හම්බෙන්නේ නැත්තේ. ඒකයි මේ නිවන් මඟ නැත්තේ. අපි බුදුරණවහන්සේගේ ධර්මය ඉගෙන ගන්නවා කිය කියා ඉගෙන ගත්තට අපි ඉගෙන ගන්නේ තවත් මොන හරි කැලලක් එක්ක. ඉතින් තවම තව බුදුරණවහන්සේගේ ධර්මයෙන් ඇහුවත් යෝනිසමනසිකාරී උපදින්න නැති කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් වෙනස් වෙච්ච දෙයක් අහනකොට නිවන් මඟ හම්බෙනවා කියන එක කතා කරන්නවත් දෙයක් නැහැ නේ. හරිම දේ අහද්දිත් අවබෝධ කරගන්න නැති කෙනෙකුත් ඉන්නවා නම් පොඩ්ඩක් හරි වෙනස් වෙච්ච දෙයක් අහනකොට අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙවි. අවබෝධ කරගන්න බෑ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ ශ්‍රද්ධාව කියන එක මේ නිකන් අපට ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව වෙනවා කියන එක මේ හිත පමණට වෙන එකක් නෙමෙයි. ඒක හිතවොත් සුගතිගාමී වෙනවා. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව આવොත් එයා අනිවාර්යෙන් සෝතාපන්න වෙනවා වෙනවා වෙනවාමයි. බුදුරණවහන්සේ ඔක්කන් සංයුත්තේ ඒක පැහැදිලි කරනවා. අපට ප්‍රතිපදාවෙන් ඇස අනිත්‍යයි කියලා හම්බුණා නම් අපි අනිවාර්යෙන් මැරෙන්න කලින් සෝතාපන්න වෙනවද නැද්ද? අනිවාර්යෙන්ම වෙනවා වෙනවාමයි. එහෙනම් අපට හම්බෙලා තියනවද ඒක? ඒක අපට හම්බෙලා නැහැ. අපට හම්බුන තව විග්‍රහයක් එක්ක. තව අඩුම අඩු තව වැරදි මට ගොඩාක් අපට කතා කරන්න පුළුවන් බුදු දේශනාව තුළ තියෙන කාරණා අපි තේරුම් ගන්න තියෙන වැරද්ද. මම තව උදාහරණයක් කියන්නම්. ඒක තේරුම් අරගෙන තුර අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන් මේ හරියට ධර්ම ඉගෙන ගන්නවා කියන්නේ කොච්චර අඩුද කියන. මේ හරියට ධර්ම ඉගෙන ගත්ත කෙනෙකුගේ තියෙන මේ ඒ කෙනාට සිදුවෙන ආනිසංස මේක පැහැදිලි කරන්න. හරියට ධර්ම ඉගෙන ගත්ත කෙනෙකුට. දැන් ඔබ ඉගෙනගෙන තියෙනව නේද? හතර මහා ධාතු කියලා. රූපය කියනකොට හතර මහා ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි කියන්නේ තද ගතියනේ. ආපෝ කියන්නේ වැగిරෙන ගතිය. තේජෝ කියන්නේ උණුසුම්. වායෝ කියන්නේ හමා යන ගතිය. දැන් ඔබට මේ ඉස්සර මේසෙ පේනකොට ඒක මොකක් හැටියට ඔබට පේන්නේ? තද ගතිය. තද ගතිය තුල මේකේ සතර මහා ධාතුම තියෙනවනේ. ඈ? සංකලනයක් නේ. එතකොට පාඨවි වැඩි නේ. කොහෙද බුදුරණවහන්සේ කියලා තියෙන්නේ? බුදුරණවහන්සේ කොහෙද කියලා තියෙන්නේ? ඔය ෆිසික්ස් නෙමෙයිද? ගණන්ද්‍රව වායු සංඝටනයේ සිදුවෙන ක්‍රියාවලිය නෙමෙයිද? ඈ? ෆිසික්ස් නේ? බුදුරණවහන්සේ කොහෙද කියලා තියෙන්නේ? බුදුරන් වහන්සේ කියලා නෑ. අපි ඒක දාගත්තා. ඇයි? අපට ෆිසික්ස් සමීපයිනේ. අපි දාගත්තා. කොහොමද අපි වෙනස? ආපෝ කියනකොට අපි දන්නවා ආපෝ වල ඝන ගතිය අඩුයි, ද්‍රව වැඩි. ෆිසික්ස්. භෞතික ඉන්දියාව. ශ්‍රද්ධාව ප්‍රතිපදාවෙන් හම්බෙනවනේ. ඔන්න බලන්න. අපි පඨවි කියනවල බුදුරණවහන්සේ ඉක්කර කරන්නේ කක්කල කරිගත තද ගොරෝසු ගතියක්. තව මේක අපි පංචපාස්කන්ධ කියනවා තව විග්‍රහ ගොඩක් කියන්න පුළුවන්. මම සරලව කිව්වේ. ඒතර පඨවි කියන තැනදී අපට පේනකොට අපි අරන් ඉවරයි විද්‍යාව. අපි බුදුරන් වහන්සේ කියපු ප්‍රත්‍යක්ෂ ධහමට ගිහිල්ලා නැහැ. දැන් ඔබට මේක ප්‍රත්‍යක්ෂව අල්ලනකොට පටවි විතරක් නෙමෙයි හම්බෙන්නේ. ඔබ කල්පනාවෙන් නිමෙද ආපූතේජ වායෝ සංගඨනයක් තියෙනවා කියලා හිතන්නේ. බුදුරණවහන්සේ ධර්මයේ සංකල්පයකට දුන්නේ නැකද ප්‍රත්‍යක්ෂයකට දුන්නේ නැකද? අපි ප්‍රත්‍යක්ෂයේ සංකල්පයක් කම පටලවගෙන. ප්‍රත්‍යක්ෂයක් දුන්නේ. මේක පට තද ගතිය. ආයි මේකේ ආපෝතේජ විග්‍රහයක් නැහැ. මේ ෆිසික්ස් භෞතික විද්‍යාව මේ ලෝකයේ ඇත්ත. හැබැයි මේක වැරදි නෑ. ගන්ධරෝ වායු පදාර්ථ මේ මේ විග්‍රහය වැරදි නෑ. ඒක හරි. ඒ මොකද්ද? ලෝකයේ ධර්මය නේද? බුදුරණවහන්සේ පෙන්වුවේ කොමකටද ධර්මය? ඊතර වෙන්න. මේ ලෝකයේ ඇත්ත. බුදුරණවහන්සේ දුන්නේ ඊතර වෙන්න. ඔන්න බලන්න අපි ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව අපට එන්න බැරි ප්‍රශ්න. ඇයි අපි හැම වෙලෙම බුදුරණවහන්සේ කියපු දේ නෙමෙයි අහන්නේ? අපි කැමති සක්කාය දිට්ඨිය වර්ධනය කරගෙන අනේ මට තේරෙනවා මම දන්නවා මට ගැළපෙනවා කියලා සතුටු වෙන්න අපි හරි කැමති. ඒක නිසා අපි දන්න පෙරණවැසු විරු එකක් නෙමේ මේ දන්න කාරණා ඔක්කොම මේකට ගලපනවා. ඔන්න ඔය දේ නැතිව ධහම තේරුම් ගැනීම තමයි ditthya suppatividdha කියන්නේ. අනුලෝම කන්තිය කියන්නේ ධම්මනිච්ඡාන කන්තිය කියන්නේ. මේ මේ අපි අර භෞතික විද්‍යාව රසායනික විද්‍යාව එකතු කරගන්නේ නැතුව බුද්ධ වචනේ තුල විතරක්ම අන්නයා ඒ දහම निराවුල් කරගත්තා. හැබැයි නිරවුල් කරගත්ත දෙයට අනිත් කරුණු මොකක්වත් සම්බන්ධ නැහැ. එහෙම කෙනාටයි ප්‍රතිපදාවෙන් සද්ධාවට ඇවිදilla නිවන් මඟ හම්බ වෙන්නේ කියලා බුදුරජාණන්සේ අනිච්ච සූත්‍රය පැහැදිලි කරනවා. අනිච්ච නැවට නෑ. එහෙනම් බලන්න මේ ධර්මයේ විතරක් ඉගෙන ගැනීම කොච්චර වැදගත්ද? බුදුරජාණන්සේ මේක කියන එක පදයක. දැන් අපි මේ ගොඩාක් දන්නවා. අපිට ගොඩක් ඉගෙන ගන්න ඕනේ ඇත්තට. මොකද අපි නුවණ නැති නිසා. මේ එක දහම් පදයක එක දහම් පදයක හරියටම දැන් අපි යමක් හරියටම ගන්නවා නම් අපි ඒක හරියටම ඇසිය යුතුද නැද්ද? හරියටම අපි හිතමු සාමාන්‍යයෙන් දැන් අපට අපට ඇත්තටමද මේ ගාණක් හදන තරම්වත් ධර්මයේ වැදගත් නැහැ. මොකද හේතුව දැන් ගාණක් හදන්න පුළුවන් දෙපින්වතුනි ගාණේ ඒ ගැටලුව විග්‍රහ කරලා තියෙන ක්‍රමේ හරියට අපි අධ්‍යයනය නොකරොත් ගැටලුව විසඳන්න බෑනේ. හරියට අපි ඒකේ තියෙන මේ සාධනය කරලා පෙන්වන්න අපට හරියට ඒක ඉගෙන ගන්න ඕන හරියට මේකේ තියෙන කාරණා මොකද සමහරවිට වචනයකින් මෙහිම වෙලා තියෙනවා ඒක මේ මේ විසඳන්න ඕන පැත්ත. අපි ඒ තැන දීලා නැහැ ධර්මයට. ඒ තැනවත් දීලා නැහැ. මේ මේ සාමාන්‍ය ගැටලුවක් විසඳන්න අපට කොච්චර අවශ්‍යද? හරියට ඒක ඉගෙන ගන්න එක. ඒ තැන නෑ ධර්මයට. එහෙනම් ධර්මයට කොච්චර තැනක් දෙන්න ඕනද? මේ ඊතර වෙන මගක් පෙන්නපු දහමට කොච්චර තැනක් දෙන්න ඕනද? හරියට මේ දේ අහගන්න. හරියට මේ දේ ඉගෙන ගන්න. පොඩි හරි වෙනසක් වුණොත් වරදිනවා වරදිනවා වරදිනවාමයි. මේක ඊතර වෙන මඟක්. ඒකයි පින්වතුනි බුදුරු ලෝකේ පහළ වෙන්න එක දුර්ලභ. ඒකයි අපි මෙච්චර කලක් සසර අපි පඨවි ආපෝ තේජෝ වාය බුදුරණවහන්සේ කක්කල කරිගත උපාදින්න විග්‍රහ කරනවා කේස්. කේස් වල ආපෝ විග්‍රහ කරන්නේ කේස් තද ගතිය. සේම ආපෝ ගතිය. සේම වල තද විග්‍රහ කරන්නේ ආපෝ ආපෝ ගතං. අපි ඒක තව විග්‍රහ කරගමු රූපපාදනස්කන්ධය විග්‍රහ කරගන්නකොට එතකොට කේස් විතරයි විග්‍රහ කරන්නේ කේස් පටවි. කේස් වල ආපෝ කියන්නේ නැහැ බුදුරණවහන්සේ. අපි තමයි දාගන්නේ. ඊළඟට උණුසුම් ගතියට බුදුරණවහන්සේ උණුසුම විතරයි කියන්නේ. අපි තමයි අලුත් කාරණාවක් දාගන්නේ. මොකද බුදුරණවහන්සේ දුන්නේ අපට රූපේ निराවුල් කරලා විශයක් කියලා දෙන්න නෙමෙයි. බුදුරණවහන්සේ අපට ධර්ම දුන්නේ යෝනිසෝ මනසිකාරය උපද්දව සක්කාදිට්ඨිය දුරු කරන මගක් පෙන්වා දෙන්න. සක්කාදිට්ඨිය දුරු කරනවා කියන්නේ මගේ පැත්ත වැරදි කියලා හම්බෙන මගක් කියලා දෙන්න. මට යමක් දීලා සතුට කරන්න නෙමෙයි. පටිච්චසමුප්පාදේ ලස්සනට ගලපලා මට දැනුමක් දීලා මිහිමයි කියලා හතුරු කරවන්න නෙමෙයි. පටිච්චසමුප්පාදේ කියලා දුන්නේ මගේ පැත්ත වැරදි කියලා පෙන්වන්න ප්‍රතිපදාවක් හොයා දෙන්න. අපට හම්බෙන්නේ මගේ පැත්ත හරියි කියලා මට තේරෙන කාරණාවකුයි අපි තේරුම් ගන්න යන්නේ. දැන් අපි ඔන්න රූපේ තේරුම් ගත්තා. හරි ලස්සනට ගැලපුණා. ගැලපුණේ කාටද? මටද නැද්ද? මට. මට ගැලපුණා කියන්නේ මම හරිද නැද්ද? සක්කාය දිට්ඨිය වැඩිලාද? සක්කාය දිට්ඨිය දුර වෙනවද? සක්කාය දිට්ඨිය වැඩි. අපි ධර්ම ඉගෙන ගන්න ක්‍රමයට සක්කාය දිට්ඨිය වැඩෙනවද? සක්කාය දිට්ඨිය දුරු වෙනවද? වැඩෙන. බුදුන් වහන්සේ වෙන්නම ධර්මයේ ප්‍රතිපදාවේ සක්කාය දිට්ඨිය වැඩෙන එකද සක්කාය දිට්ඨිය දුරු වෙන එකද? ඒතර බලන්න ප්‍රතිපදා දෙක. දැන් අපි ඉගෙන ගන්නකොට අපට ධර්මයේ ගැළපෙනවා. රූපේ ලස්සන ගැළපුණා, හරි වේදනාව ගැළපුණා. සංඥාව පටිසමුපාද. දැන් මට සතුටක් වෙනවද නැද්ද? මට සතුට වෙන්න මට සතුට වෙන්නේ මම යමක් තේරුම් ගත්ත නිසාද නැද්ද? මම යමක් තේරුම් ගත්ත කියන්නේ මට යමක් ලැබුණාද නැද්ද? මට යමක් ලැබුණේ මම කියන කාරණා හරි නිසාද වැරදි නිසාද? හරිනම් සක්කාදිට්ඨිය හැදුණාද සක්කාදිට්ඨිය වැඩුණාද? නැති වුණාද සක්කාදිට්ඨිය වැඩුණාද? සක්කාදිට්ඨිය වැඩුණා. අපේ ධර්ම ඉගෙන ගන්නකොට සක්කාදිට්ඨිය වැඩුණාද සක්කාදිට්ඨිය ප්‍රහාණය වුණාද? වැඩුණා. බුදුරණාහි ධර්ම ඉගෙන ගන්නකොට සක්කාදිට්ඨිය වැඩෙන්න ඕන නැද්ද? සක්කාදිට්ඨිය ප්‍රහාණය වෙන්න ඕන නැද්ද? අපට සක්කාදිට්ඨිය වැඩෙනවනේ. ලොකු වෙනසක්ද නැද්ද? ලොකු වෙනසක්. අපට ධර්ම ඉගෙන ගන්න ඉගෙන ගන්න සක්කායදිට්ඨි වැඩෙනවා. මට ලස්සනට තේරෙනවා, මට ලස්සනට ගැළපෙනවා. ඉතින් මට නෙමෙයි ඔක්කොම වෙන්නේ. මම කියන චේතනාව වැරදි කියලා හම්බෙන එකයි බුදුරණවහන්සේගේ ධර්මයේ. අපි ධර්ම ඉගෙන ගන්නකොට මට ලස්සනට තේරෙනවා, මට ලස්සනට ගැළපෙනවා, මම දන්නවා. මට දැන් සතුටු වෙන්න පුළුවන්. දැන් මම නිවන් දකින්න යන මග ඉන්නේ. දැන් මට සෝතාපන්න වෙන්න පුළුවන් මග ඉන්නේ. ප්‍රතිපදාව සක්‍රිය දිටි දුර වෙනවද? නෑ. ප්‍රතිපදාවෙන් ආරා නිබ්බානන්ති උච්චේති නිවනින් ඈතයි. ඇයි 20කුයි අපට හම්බුනේ. බුදුරණාහි පෙන්වා දෙන්නේ පින්වතුනි මේ සක්කායදිට්ඨි කඩන්න ඉච්චරට අමාරුයි කියලා ඒකයි. ඉච්චරට අමාරුයි. අපට තාම බුදුරණවහන්සේ හරියට හම්බුන්නේ බුදුරජාණන් වහන්සේ හරියට හම්බුණා නම් යා නිවන් දකින්නවාමයි. අපට හම්බ වුණේ අපි දන්න කෝණයට ගැළපීමක් විතරයි. අපි ගලපගත්තා බුදුරන් වහන්සේ කියපු දේ මට තේරුණා කියලා. බුදුරන් වහන්සේ කියපු දේ මට තේරුණේ මම ඉන්න නිසාද නැති නිසාද? හැබැයි මම නැහැ කියලා නම් මම හිතනවනේ. හැබැයි මම ඉන්න නිසා මට බුදුරන් වහන්සේ ගිය ධර්මයේ. දැන් ප්‍රායෝගිකව එහෙනම් මට හම්බ වුණේ මම ඉන්න බවද මම ඉන්න එක හරි බවද මම ඉන්න එක වැරදි බවද? හිතනවා මම ඉන්න එක වැරදි කියලා ප්‍රායෝගිකව හම්බුනේ. හරි කියලා නේද? ඒ කියන්නේ සක්කාදිට්ඨිය කැඩෙන එකද වැඩෙන එකද? වැඩෙන එක. බුදුරණවහන්සේගේ ධර්මයේ ප්‍රායෝගික ප්‍රතිපදාවක්. ඒකයි මේක විෂයක් නෙමෙයි. මේක විෂය නිර්දේශයක් නෙමෙයි. අපිට මේ රූපය ඉගෙනගෙන හරි දැන් මම රූපය දන්නවා කියලා සතුටු වෙනා නම් එයා රූපය ඉගෙනගෙන නැහැ. රූපේ හරියට හම්බ වෙනකොට එයාට සිදුවිය යුත්තේ ප්‍රායෝගිකව තමන්ගේ වැරද්දක් හම්බ වෙන එක නේද? ඒ සක්කාය දිට්ඨිය දැන් රූපය හරියට තේරුම් ගත්තාම න රූපං වත්තතෝ සමනුපස්සති වෙන්නේ. සෝතාපන්න සෝතාපන්නත්වයේදී සක්කාය දිට්ඨිය දුරවන්නේ. සෝතාපන්න මගේදී හම්බ විය යුත්තේ සක්කාය දිට්ඨිය දුර වෙන ප්‍රතිපදාවන්නේ. එහෙනම් සද්ධානුසාරී වෙන තැනදීම හම්බ විය යුත්තේ රූපය මම කියලා ගැනීම වැරදි බව හම්බෙන ප්‍රතිපදාවක් මම රූපය තේරුම් ගන්න යනකොට මට ගැලපෙන රූපයක් මට හම්බෙනවා නම් රූපය තුල සක්කාදිට්ඨිය ගැලවෙන එකක්ද හම්බෙන්නේ සක්කාදිට්ඨිය වැඩෙන එකක්ද වැඩෙන එක එහෙනම් බලන්න මේක මේ ඊතර වන ධර්ම එකයි මේක ප්‍රඥාවන්තයාට මේක මේ කලබලේ කරන්න බෑ අපිට මේ කලබලේ තිබ්බ කියලා බෑ කරන්න මේකට ලොකු සිහියක් ඕනේ අපිට මේ ධර්මයේ හරියට අහන්න බැරි වෙලා තියෙනවා. අපි අපි කලබලෙන් ධර්මය අහන්නේ. මම ඒක කිව්වර ගානක් අපි හදන්න ඉගෙන ගන්න ඒ සැලකිල්ල ගැටලුවක් විසඳන්න දාන සැලකිල්ල අපි මේ ධර්ම ඉගෙන ගන්න දෙන්නේ අපිට ගානක් හරියට ලියා ගන්න කොච්චර අවධානයක් ඕනද ඒ ගාන දිහා අපි බලන්න ගැටලුවක් විසඳ ගන්න. ඒ තැන දෙන්නේ නෑ ධර්මයට. එච්චරවත් වැදගත් වෙලා නෑ. මොකද අපිට මොනවා හුවර පොඩි මොන හරි කරන්න දෙයක් තිබ්බනම් නැති. අර ඒ විදිහ සතුටු වෙන්න මොනවාරි දෙයක් තිබ්බනම් නැති. වැදගත්කමක් දීලා නැහැ ධර්මයට. වැදගත්කමක් දීලා නැහැ කියන්නේ ස්වාක්කාත බෝධර්මිය හම්බෙලා නැහැ. අපි කතා කරාට හිතින් හිතුවට ප්‍රායෝගිකව ධර්මයේ වටිනාකම හම්බෙලා නැහැ අපට. අද්විතීය බව, අසහාය බව, ස්වාක්කාත බව බුදුරණවහන්සේගේ ගුණය අපට ප්‍රායෝගිකව හම්බ වෙලා නැහැ. හම්බ වුණා නම් අපි එතෙන්ද තැන දෙනවමයි. එහෙනම් බලන්න ලේසි වැඩක් නෙමෙයි. හැබැයි අපි ඕක තේරුම් ගත්ත කෙනා තෙන්ද යනවද නැද්ද? අන්න තේරුම් ගත්ත කෙනා තෙන්ද යනවා. එහෙම නැත්නම් ඔන්න ඒ කෙනා ගැන මේ කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ධර්මය අහන කෙනෙක් ඉන්නවා. දැන් එයාට ගැළපුණා. ගැළපුණේ තමන්ගේ කෝණයට නෙමෙයි. දැන් තමන්ගේ කෝණයට ගැලපුණා නම් අහන ධර්මයේදී තමන් හරිද වැරදිද? අහන ධර්මයේ තමන්ගේ කෝණයට ගැලපෙනවා නම් තමන් හරිද වැරදිද? හරිනේ නේ. ඒ කියන්නේ තමන් කෝණයට ගැලපුණා නම් තමන් හරිනේ. එතකොට එහෙනම් ධර්මයේ ගැලපෙන්න ඕනේ තමන්ගේ කෝණයටද? ධර්මය ගැලපෙනකොට තමන්ගේ කෝණේ වැරදි බව හම්බුනොත් නේද සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ. දැන් අපට හම්බෙන්නේ ධර්මයේ ගැළපුණා කියලා තමන්ගේ කොන්ට ගැළපෙන එක නෙමෙයි. දැන් අපට ධර්මයේ තේරුණා කියලා හම්බ වෙන්නේ තමන්ගේ කොන්ට ගැළපෙන එකද නැද්ද? තමන්ගේ කොන්ට ගැළපෙනවා නම් තමන් හරිද වැරදිද? ගැළපෙනවා නම් හරිනේ. ඒ කියන්නේ තමන්ගේ කොන්ට ධර්මයේ ගැළපෙනවා නම් ධර්මයේ හරිනේ. අපි දන්න ධර්මයේ හරි. තමන්ගේ කොන්ට ධර්මයේ ගැළපෙනවා නම් එතකොට තමන් හරි වෙලා නේද? ඉතින් තමන් හරිනම් සක්කාය දිට්ඨිය දුරු වෙනවද වැඩෙනවද? වැඩෙනවනේ. එහෙනම් තමන්ගේ කෝණයට නෙමෙයි දහම ගැලපිය යුත්තේ. දහම හරියනකොට මේ පැත්ත වැරදි බවමයි හම්බ වෙන්නට ඕන නැත්තේ. අපට මොනවා හෝ ක්‍රමයකට මට ගැලපෙනවා මට තේරෙනවා කියලා හම්බ වෙනවා නම් ඒ මට ගැලපිලානේ හම්බ වුනේ. මම හරි නිසානේ හම්බ වුනේ. සක්කාය දිට්ඨිය වැඩෙනවා ප්‍රායෝගිකව. අපිට මගේ පැත්ත වැරදි. ඒ දහම විතරම හරි කියලා හම් වෙනකොට මොකද වෙන්නේ? පහර වැදුනේ ප්‍රායෝගිකවම කාටද? තමන්ට ප්‍රායෝගිකවම තමන්ටයි පහර වදින්න ඕන නැත්තේ. තමන්ගේ චේතනාවට. තමන් හිතන දෙයට, තමන් හිතන දේ වැරදි බවමයි ධර්මයේදී හම්බ වෙන්නට ඕන නැත්තේ. තමන් හිතන දේ හරිනම් චේතනාව මම වෙලාද නැද්ද? චේතනාව මම. සක්කාය දිට්ඨියද නැද්ද? සක්කාය චේතනාව මම වෙන්නේ නැත්තේ චේතනාව වැරදි නේද? ඒ කියන්නේ ප්‍රායෝගිකව මගේ චේතනාව වැරදි නා. ප්‍රායෝගිකව මම වැරදි බව හම්බෙන්නට ඕන. අද ওই දහම අපි කතා වෙන්නේ අපිට ඕනති හදිස්සියට කොහේ හරි මොකක් හරි නිවන් දකින්න ඕන නැති. හදිස්සියට සෝතාපන්න වෙන්න ඕනේ. ඒක නෙමෙයි රොතු පිටියේ සෝතාපන්න වෙන්නේ. නේ? ඇයි එච්චර හදිස්සියක්? පුදුම කලබලයක්. හැබැයි බුදුරුන්ගේ ධර්මය නම් හම්බෙන්නේ. බුදුරුන්ගේ ධර්මය හම්බෙන්නේ මේ හැකියාව තියෙන්න ඕනේ. ඔන්න එහෙනම් අවධානයෙන් අහන්න ඕනේ. Tamange කෝණයට නෙමෙයි ගැලපුණේ. ඒ ධර්මයේ තියෙන විදිහට ඒක ගැලපුණා. හැබැයි අපට වෙන විග්‍රහ කරලා දෙන්න බෑ. මට වෙන විග්‍රහයක් කරලා දෙන්න පුළුවන් මට ගැලපුණා නම් නේ. දැන් මට අලුතෙන් විග්‍රහයක් කරලා දෙන්න පුළුවන් එක මට ගැලපුණා නන්නේ. ඉතින් මට ගැලපුණා නම් හරියට ධර්මය හම්බෙලාද? නෑ. ධර්මය හරි. ධර්මයට අනුව ගැලපුණා මට ගැලපුන්නේ. එහෙනම් විග්‍රහ කරන්න පුළුවන් මොකද්ද? ඒ දේ විතරමයි නේද? මම අලුතෙන් විග්‍රහයක් කරනවා නම් මට ගැලපෙච්ච නිසානේ විග්‍රහ කරන්නේ. ඒකයි බුද්ධ වචනේ විතරමයි දෙන්න පුළුවන්. ඒකයි බුදුරුවේ ධර්මයේ දේශනා කරන මන්දොස්සයි වුනේ. බුදු කෙනෙක් මන්දොස්සයි වුණා කිව්වා. අපි ගැන කවර කතාවද? බුදු කෙනෙක් වන්දු උත්සාහය වුණේ බණ කියන්නේ. බෑ කියලා මිනිසුන්ට අවබෝධ කරන්න. එහෙම හිත බුදුරණවහන්සේ ධර්මයේ දුන්නේ. ඕකේ පොඩි හරි වෙනසක් කරලා අපි කතා කරන්න යනවනම් අපි කොච්චර මොඩයිද? අපි එතනම ශ්‍රද්ධාව නැහැ. මොකද මේ වචන වචන තේරුම් කරගන්න නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන අවිජ්ජා සංකාර විඥා මේ පටිච්චසමුප්පාදේ මේ වචන තේරුම් කරගන්න නෙමෙයි ධර්මයේ තියෙන්නේ. ඒ විශේෂ නිර්දේශ ඉගෙන ගන්න නෙමෙයි. මොකටද තියෙන්නේ? සක්කාය දිට්ඨිය කැඩෙන්නේ. නිවන් මඟ හම්බෙන්නේ ඒක තියෙන්නේ. අපට නිවන් මඟ හම්බෙන්නේ රූපයක් තේරෙනවා වේදනාවක් තේරෙනවා සංඥාවක් තේරෙනවා සංකාරයක් තේරෙනවා පටිසමුපාදයක් තේරෙනවා නිවන් මඟනේ. හැබැයි බුදුරණවහන්සේ දුන්නේ නිවන් මඟට දුන්නේ වචන ටික තේරුම් කරගන්න නෙමෙයි අපට අද අනිත් පැත්ත වෙලා තියෙන්නේ කොච්චර අවාසනාවක්ද ඒකයි මේ ධර්මයේ පින්වතුන් ලේසියෙන් කෙනෙකුට අවබෝධ කරගන්න බැරි අපට කලබලෙ තිබ්බට කවදාවත් කරන්න බෑ මෙන්න ඒ ඒ විදිහට ඉගෙන ගත්ත කෙනාගේ ලක්ෂණය ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දැන් එයා අපි අවබෝධ කරගන්නේ නැහැ තාම ඒක නා අවබෝධ කරන්නේ හැබැයි තමන්ගේ රාමුවට ගලප ගන්න නැතුව ඒ ධර්මයේ තියෙන විදියට විතරයි. වෙන කිසිම විදියකින් තොර ඔයා ධර්මයේ කියන්නේ මොකද්ද කියලා එයාට සියා මාත්‍රයක් හම්බුණා. අන්න ඒකට කියනවා දිට්ඨි නිච්ඡානක්ඛන්ති. නැත්නම් ධම්ම නිච්ඡානක්ඛන්ති. දිට්ඨිය අසූපාට විද්දා වුණා. හැබැයි තාම සීක මාර්ගයටවත් ආවේ නැහැ. එයා අනිවාර්යෙන් සීක මාර්ගයට එනවා. ඒක බුද්ධ දේශනාවෙත් තියෙනවා. එවැනි කෙනාට තමයි එන්න තියෙන්නේ. ඔන්න එවැනි කෙනෙක් මැරුණොත්. තාම තාම යාට ශ්‍රද්ධාව ප්‍රතිපදාවෙන් හම්බුන්නේ හැබැයි ශ්‍රද්ධා මත්තම් ප්‍රේම මත්තම් තියෙනවා. දැන් අර අපි කලින් කතා කරේ ශ්‍රද්ධා මත්තම් ප්‍රේම මත්තම් කියන සුගතිය යනවා. ඔය ධර්මය හම්බ වෙනවා කියන්නේ නෑනේ. මනුස්ස ලෝකියාව. බෙන්න මෙයාට ධර්මය හම්බ වෙනවා. මේ ශ්‍රද්ධා මත්තම් ප්‍රේම මත්තම් තියෙන කෙනාට. ඒ කවුද? ධර්මය අහලා දරාගෙන වචනින් ප්‍රගුණ කරලා බුදුරන් වහන්සේ කියපු විදියට විතරක්ම ඒ ධර්මයේ හම්බෙච්ච කෙනා සිහිමුණා වෙලා කල්පේ කරන්නේ. ඔන්න. ඉද බික්කේ බික්කු ධම්මං පරියාපුනා සුත්තකේය වෙය්‍යා කරනං ගාතං උදානං ඉති උත්තකං ජාතං අබ්බුත ධම්මං වේදල්ලා තස්සතේ ධම්මා සෝතානුගතා හොಂತಿ වචසා පරිචිතා මනසාන පික්කිතා ditthiya සුප්පටි විද්දා. බුදුරණවහන්සේ පෙන්නපු මේ ධර්මයේ විදියට මහලා දරාගෙන වචනෙන් ප්‍රගුණ කරලා කල්පනා කරලා එක ඒ විදිහට දවල් කරගත්තා. ඒ දහම් ස්වභාවය. මගේ කොන්ට කරපුණා නෙමෙයි. ඒ කියපු විදිහටම හම්බ වුණා. අන්න ඒ කෙනා. එතකොට යාට ශ්‍රද්ධාව තාම ප්‍රතිපදාවෙන් හම්බෙලා නැහැ. හැබැයි ශ්‍රද්ධා මාත්‍ර තියෙනවා. සෝ මුට්ට සති කාලංකුරමාන. එයා සිහිමුලා වෙලයි මැරෙනවා. ඔන්න සිහිමුලා වෙලා මැරෙන කෙනෙක්. එතකොට දැන් සිහිමුලා වුණ නැත්නම් එයා අවබෝධ කරගන්න ඉඩ තියෙනවා. මොකද ඊවෙන කෙනා අවබෝධ කරගන්නවා කියලා තියෙනවා බුදුරණවහන්සේ පැහැදිලි කරලා. දැන් මෙතනක කියන්නේ එහෙම කරගත්ත කෙනෙක් ඔන්න සිහිමුලා වෙලා මැරෙනවා. සිහිමුලා වෙලා කියන්නේ පිස්සුවදලා කියන එක නෙමෙයි. ඔව් මේ ධර්මයේ සීවෙන්නේ නැතුව එකපාරටම මැරුණා. නැත්තම් මේ මේ මේ වෙන මොනවා හරි කර කර ඉඳි හරි මැරුණා. ධර්මයක් සිහිවුන්නේ සිහියාවේ නැහැ මේ ජීවිතේ පිළි. එවැනි කෙනා දේවනිකායක උපදිනවා කියනවා කියලා. දේවනිකායක උපදිනවා. ඔන්න අර මේ නිකන් සාමාන්‍ය පින කරපු කෙනාගේ ලක්ෂණට එහා ගියපු දෙයක්. මොකද මෙයාට අර තියෙනවා අර ධර්මයේ පිළිබඳව දෙයක්. දැන් අපි දන්නවා නේද මේ සුනිත සෝපාක චුල්ල පන්තක මොනවත් පටිසමුපාදය ගැන දන්නවද කට්ටිය නෑනේ නමුත් ධම් පදයක් ඇහිද්දී අබුද කරගත්තේ නේද දැනුමක් තියෙනවද විෂයක් තියෙනවද මුකුත් නෑනේ මොනවත් කරලත් නෑ අවබෝධ කරගත්තා එයි පුරුද්ද තියෙනවා අන්න ditthya සුප්පාඩිත ඒ ඒ පුරුදු කිරීමක් කරලා තියෙනවා ඒ විදිහටම තමන්ගේ කොණ්ඩ ගලපගත්තා නෙවෙයි දැන් මෙන්න මේ කෙනා ගැන කියනවා සිහි මුලා වෙලා කල්රිය කරලා එයා උපදිනවා දේවනිකායක. ඔහු මේ සැපසේ, ඒ කියන්නේ දේවනිකායේ සැපෙන් වාසය කරන කෙනෙක්. හැබැයි මෙන්න මේ කෙනාගේ ලක්ෂණයක් කියනවා බුදුරජාන් වහන්සේ. ඔහුට ඊතා පහසුවෙන් ධර්මයේ වැටහෙනවා. දැන් දිව්‍ය ලෝක යන්නේ කියන chance එක කවුද? මේ ලක්ෂණේ තියෙන කෙනා. අන්න එයාට Tamanට ආවර්ජනය කරගන්න පුළුවන් කියනවා කලින් කරපු දේ. අන්න ඒ කෙනා එහෙම බුද්ධ වචනේ ආවර්ජනය කරගෙන සමාට මතක් වෙන්න කල් යන ඉඩ තියෙනවා. ආවර්ජනය කරගෙන ඒක සිහි වෙලා අන්න ඔහු විශේෂගාමි වෙනවා. ඒ කියන්නේ අවබෝධයක් කරා යොමු වෙනවා. කිපංගිය විශේෂගාමි. ඊතා ඉක්මනින් විශේෂගාමි වෙනවා. මෙන්න මේක කියනවා ඒ ධර්මයේ ඒ විදියට ඉගෙන ගැනීමේ ආනිසංසය. ඔය පළවෙනි පුජ්‍යලයා. තව කෙනෙක් ඉන්නවා එයාත් මැරලා යනවා දිවි ලෝකේ. එයාට සිහි වෙන්නේ එයාට එච්චර හැකියාවක් නැහැ. Tamanට සිහි වෙන්නේ එයාට 이르දි බලලාභී රහත් භික්ෂුන් වහන්සේලා නැත්නම් භික්ෂුන් වහන්සේලා බණ කියනවා. එතකොට මතක් වෙනවා මමත් මට මේ අර කලින් කරපු ටික මතක් වෙනවා. ඒක ආවර්ජණය වෙලා සිහියේ ඉපදිලා අන්න අවබෝධය කරා යනවා. කවුද ඒක අවබෝධ කරන්නේ? මේ නිකන් අපි යන කට්ටියද? නෑ අපි මේ හිතන් හිටියට. ඊළඟ තුන්වෙනි එකන කියනවා. ඒ විදිහට භික්ෂුවක් ඉරිදිලා වරලා භික්ෂුවක් කියලා බණ කියන්නේත් නෑ. නමුත් දිව්‍ය ලෝකේ දෙවිවරු බණ කතා ධර්මයේ කතා කරන කට්ටිය ඉන්න තැනක ගිහිලා උපදින්න. යාලා කතා කරනවා. අන්න එතකොට එයාට තමන්ගේ කාවර්ජණය වෙලා අන්න දහම දැකලා විශේෂ ගාම වෙනවා. තුන්වෙනි කෙනා. හතරවෙනි කෙනා ඒ විදිහටම ගිහලා ඉපදුනාට පස්සේ තමත් තමන්ගේ යාළුවෙකුත් ඒ විදිහට ඉපදිලා දෙන්න සාකච්ඡා කරද්දී දෙන්න අතීත ජීවිතේ කරපු කාරණා සිහි වෙලා මේ කරපු වැඩ පිළිවෙල මතු වෙලා අන්න අවබෝධය කරා යනවා. එතකොට කවුද දිව්‍ය ලෝක ගිහිල්ලා ධර්මය අවබෝධ කරන්නේ? මෙතනින් එහා විග්‍රහය බුදුරණවහන්සේ කියලා තියනවද? අපි නම් කතා කරනවා බුදුරණවහන්සේ බෙන් කියලා තියෙන ටික. මෙන්න මේ විදිහට ධර්මයට එක්ක යන්නට ඕනේ. නිකං කෙනෙක් ගැන වෙන විස්තරයක් නෑ. ඇයි අපි අලුතින් යමක් කියන්නේ අපේ වාසියට? අපි මේ తాවකාලික සතුටක් ලබන්නේ. ඇයි අපි හිතන්නේ නැත්තේ? අපි ඇයි හිතන්න කැමති නැත්තේ? අපි දහම තේරුම් ගන්න නැතුව හරියට ඊළඟ ජීවිතේ වෙන ආගමක ඉපදලා නිරය යනවා කියලා හිතන්න අකමැතියි. අපි බයයිනේ හිතන්නේ. ඉතින් බය නම් දැන් පිළියම කරගත යුතුයි මිසක් අපි වැරදි දේ හිතලා හිතන එක හරිද? ඉතින් අපි හරි මෝඩයිනේ. ඒ කියන්නේ අපි පිළියම දැන් කරගන්න නැතුව අපි වැරදි විදියට හිතනවා නේ අපිට ගිහිල්ලා ධර්මයේ තියෙන දැනක හම්බ වෙලා අපි එතන අවබෝධ කරයි අපි හිතන්නේ එහෙමනේ. ඉතින් බුදුරණවහන්සේම කියලානේ. අපි හිතන්න කැමතිනේ අනේ අපි ඊළඟ ජීවිතේ වෙන ආගමක සුගතිය උපදිලා අපි එතනින් ඒ ආගම අදහලා බුදුදහමට වෛර කරලා ගිහිල්ලා නිරේ උපදිනවලු හිතන්න අකමැතිනේ අපි. හිතන්න අකමැතියි අපි. ඉතින් වෙන්නේ ඒක නම් ඉතින් ඇයි අපි ඒක දැන් තේරුම් අරගෙන අපි මේ ප්‍රතිපදාවට යන්න අපි උත්සාහ කරන්න ඕනේ නැද්ද? අපි ඒක අපි තේරුම් ගත්තොත් අපි දැන් මේ ප්‍රතිපදාවට යන්න උත්සාහ කරනවද නැද්ද? අන්න එතකොට අපට ආයි බය වෙන්න දෙයක් නෑ. එහෙම නැත්නම් අපට ප්‍රශ්නේ තියෙනවා. එයාට විතරයි රැකවරණේ. මේ අපි අපට මේ හිතන දෙයක් අපි කියලා හරියන්නේ. දැන් අපි මම බුදුද? නෑනේ. තව කවුරු හරි ඉන්නවද මේ ලෝකේ ජීවමාන බුදු කෙනෙක්? කවුරුත් නැහැ නේද? ඉතින් එහෙනම් අපි කාල්කද්ද කියන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කරන්නේ. අපට ඉතන කියලා හරියයිද? අපට ඉතන එකක් කියලා හරියන්නේ අපි ජීව යුත්තේ බුදුරජාණන් වහන්සේ කියපු දේ විතරයි. මොකද මේ ධර්මය විතරයි සත්‍ය. වෙන දෙයක් සත්‍ය නෙවෙයි. වෙන ධර්මයක් සත්‍ය නෙවෙයි. එහෙමනම් පින්වතුනි වෙන්න මේක හොඳට මතක තියාගන්න. ධර්මයේ අහලා ඒ ධර්මයේ අවබෝධය කරා යෑම සඳහා ඉගෙන ගන්න ධර්මයේ නිර්වද්‍ය භාවය කොච්චර වැදගත්ද කියන එක හොඳට මතක තියාගන්න. ඉගෙන ගන්න ධර්මයේ පුංචි හෝ සාවද්‍ය භාවයක් තිබ්බොත් අපට නිවන කරා යමු විය නොහැකියි. මොකද අපට මේ ලෝකේ දැන් අපි හිතමු ඔබට ඔබ එක එක නවෙන් වශයෙන් ගත්තාම එක එක ක්‍රම තියෙන්නේ ඔබට ආවෝද වෙන්න කියලා. ඒක මේ මට කියලා දෙන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ ඔන්න බාහිදාරෝචිත එකක් කිව්වා. සාරිපුත්‍ර සාරණාංශ තව එකක් කිව්වා. ඊළඟට මේ පුක්කුසාසික තව එකක් කිව්වා. බුදුරජාණන් වහන්සේනේ කිව්වේ. මට පුළුවන් ද ඔබට එකක් තව එක එක කෙනාට කියලා දෙන්න. ඒ හැකියාව කාටද තියෙන්නේ? අපට ඒක විතරයි නේද ගන්න තියෙන්නේ. අපට වෙන වෙන වශයෙන් ගන්න පුළුවන්. අපට ඒ කියපු ටික විතරයි ගන්න. මොකද මේ ලෝකේ වෙන කෙනෙක් ඉන්නවද වෙන දෙයක් කියලා දෙන්නේ? සාරිපුත්තු ස්වාමීන් වහන්සේලාත් බෑ. ඒක බුදු කෙනෙකුට විතරයි පුළුවන්. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පවා කියන්න කියන බුදුරජාණන් වහන්සේ කියපු දේ විතරයි කියන්න පුළුවන්. එහෙනම් ඔබට යමක් හිතෙන්නේ නැද්ද මේ කියපු කරුණ ටිකෙන්? බුද්ධ වචනේ විදිහට ඉගෙන ගැනීම කොච්චර වැදගත්ද කියන එක. අපිට තාම මේ බුද්ධ වචනේ කියන එක එච්චර වැදගම්මකට වෙලා. ඒ කියන්නේ එච්චර වැදගත් වෙලා නැහැ. අපට ඕනේ මොකක් හරි කරන්න කියලා දෙනවනම් ඇති. ඉක්මනින් මාව සෝතාපන්න කරලා අර හතර පහ යන එක ගලව ගන්න මාව ඉක්මනින් සෝතාපන්න කරලා නිවන් දක්වන්න මොනවා හරි කියලා දෙනවනම් කවුරු හරි ඕන දෙයක් ඇති නේද? එච්චරයි අපට අවශ්‍ය. අපට තාම බුදු කෙනෙකුගේ වැදගත්කම හම්බෙලා නැහැ. අපි හැබැයි කියනවා අරහං සම්මා සම්බුද්දයි, විජ්ජායන සම්පන්න ධර්මයේ ස්වාක්ඛාතයි. මේ වචනින් විකෘතකයක් විතරයි. අපට හම්බෙලා නැහැ. ඒ වැදගත්කම හම්බෙලා නැහැ. ඒක ලේසින් කෙනෙකුට හම්බෙන්නේ නැහැ. ඒක හම්බුණා නම් හරියට එයා අනිවාර්යෙන් පින්වතුනි ප්‍රතිපදාවේ යනවා යනවාමයි. ඒකයි බුදුරණවහන්සේ දේශනා කරන්නේ. එයාගේ ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට ආවන අවසානයේ නිවීම. සද්ධාමත්තම් ප්‍රේමමත්ත කියන්නේ විතරකින් ශ්‍රද්ධාවට, සිතවිල්ලෙන් ශ්‍රද්ධාවට ආවන අවසානයේ සුගතිය. එච්චර වෙනස් ඒ දෙක විතරයි හම්බෙන්නේ. සිතවිල්ලෙන් ශ්‍රද්ධාවට ආවන සුගතිය, ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට ආවන නිවන් මාර්ගය. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට එන එක ලේසි නෑ. ඒකට ඒ බුද්ධ වචනේ ඒ විදිහට ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මේක හොඳට මතක තියාගන්න. ඔන්න ඊළඟ ජීවිතේ chance එක මේ විග්‍රහ කරේ. නේද? අපිට මේ ජීවිතේ සෝතපන්න වෙන්න බැරි වුණොත් කවුරු ඊළඟ ජීවිතයේ සුගතිය ගියාමුද එයාට අවබෝධය කරා යා හැක්කේ කියන එක බුදුරන් වහන්සේ කියපු විදිහට. අපට හිතන හිතන දේවල් අපි කියලා හරියන්නේ නැහැ. මොකද අපිට අපි අපිට චතුප්පාත ඥානියක් නැහැ. පුබ්බේ නිවාස ඥානියක් නැහැ. ඒවා තිබ්බ කියලා කොහොමත් ඒවා තිබ්බ ඒවා තිබිච්ච හැමෝම කතා කරන්න බෑ. මොකද කර්ම විපාකයෙන් එහෙම වෙන්න පුළුවන්. බුදු කෙනෙකුට විශේෂ විශේෂ වෙන විශේෂයක් අපි කවුරුත් දන්නේ. එහෙනම් මේ බුදුරණවහන්සේ කියපු දේ විතරයි අපි කතා කරන්න ඕනේ. එහෙනම් ඒ බය හොඳට මතක තියාගන්න. කලබල නොවෙන්න ඕන හැබැයි. බය ඇති වෙච්ච ගමන් කලබල නොවී ඉස්සරහට ගන්න ඕනේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි. ওই දෙක නැති වුණොත් අමාරුයි. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි ඉස්සරහට අරගෙන අපි ඉවසීමෙන් යුක්තව ධර්මීය බුදුරයන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ මොකටද ඉගෙන ගන්නේ? සක්කාය දිට්ඨි දුරු කරන්නනේ. අද රූපේ තේරුම් ගන්න කියලා මම හතුට වෙන්නද? දැන් මට රූපේ තේරෙනවා, වේදනාව තේරෙනවා, සංඥාව තේරෙනවා, සංකාරය තේරෙනවා, පටිච්චසමුප්පාදේ තේරෙනවා කියලා සතුටු වෙන්නද? නෑ. එහෙම සතුටු වෙන්න ඉගෙන ගත්ත ඉගෙන උගන්නන එකක් නෙමෙයි බුදුරන් වහන්සේගේ ධර්මයේ. නමුත් අද 99.99ක්ම තියෙන ඕක ඉගෙන ගන්න හතුරු වෙන එකක් නෙමෙයි. දැන් මට තේරුණා කියලා. ඉතින් ඕක දැන් සාමාන්‍ය මේක වෙන්නේ නැති කාරණාවක්. ඔබ නිකමට හිතන්න මෙහෙම. පසේ බුදු කෙනෙක් මේ යුගයේ ඉන්නවා කියලා. මේක වෙන්නේ නැති කාරණාවක් මම මේක පැහැදිලි කරන්න කියන්නේ. පසේ බුදුරන් වහන්සේ ඉංග්‍රීසි පටිච්චසමුප්පාද අපි දන්න පටිච්චසමුප්පාද දන්නේ. අපි අවබෝධ කරලාද නැද්ද? අපි ගිහිල්ලා ඇහුවට දන්නේ ඇයි? ওই වචන ටික දන්නවනේ පසේ බුදුරන් වහන්සේ කියනවා නේද? හැබැයි අපි ඒ ටික දන්නවා. අපි අවබෝධ කරලා නැහැ. අන්න බලන්න මේ ධර්මය එහෙමනම් තිබිය යුත්තේ අපිට මේ විෂයක් නිරවුල් කරගන්න නෙවෙයි මේ ධර්මයෙන් ප්‍රායෝගික නිවන් මඟ හම්බෙන්නට ඕන. විෂයක් නිරවුල් කරගෙන සතුටු වෙලා වැඩක් නැහැ. දැන් අපි ෆිසික්ස් ඉගෙන ගත්තා, කෙමිස්ට්‍රි ඉගෙන ගත්තා නම් අපට වෛද්‍යවරයෙක් ඉංජිනේර කෙනෙක් හරි වෙන්න පුළුවන්. මේක ඉගෙන ගත්ත ගමන් මොකද වෙන්නේ? මේක ඉඳන් නිවන් මඟ හම්බෙන්න ඕනේ නේ. නිවන් මඟ හම්බෙන්නට ඕනේ. අපි මේක ඉගෙනගෙන පස්සේ තව කෙනෙක්ගේ නිවන් මඟ අහනවනේ. ඇයි අහන්නේ? බුදුරණවහන්සේ හරියට කියලා නෑ. නේ මේක ඉගෙනගෙන පරිසම්පාදයෙන් දන්නවා පංචීපාස්කන්ධයෙන් දන්නවා ආරෂ්ඨාංග මාර්ගයෙන් දන්නවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයක් දන්නවා. ඊට පස්සේ අනේ නිවන් දකින්න තව තවත් ඕනේ නේ. ඉතින් බුදුරණවහන්සේ හරියට කියලා නේ. ඔන්න එහෙනම් බලන්න අපි ඉගෙන ගත්ත ක්‍රමේ වැරද්ද. මේ මේ ක්‍රමයට ඉගෙන ගත්තේ නේ. සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා ditthiya සුප්පටිවිද්දා ඔය ක්‍රමයට ඉගෙන ගත්තොත් එයා ශ්‍රද්ධාවෙන් ප්‍රතිපදාවට බැස ගන්නවා. අන්න එයාට නිවන් මඟ හම්බෙයි. එහෙනම් අපි ඉදිරියේදී ඒක පිළිබඳව අපි සාකච්ඡා කරමු. හොඳයි එහෙනම් අපි ඒ සෝතාමත සූත්‍රය ඒකේ පැහැදිලි කරේ අහපු ධර්මය දරා ගැනීම මුල් කරගෙන සිහිමුලා වෙලා කරුණී කරපු කෙනෙක් ඊළඟ ජීවිතේ දහම දකින්න හැටි. ඒකට උදාහරණයක් දෙනවා අර භික්ෂුවක් ඇවිදින්න බණ කියනකොට අවබෝධ කරගන්න එකට බෙරයක් ගහන හඬ ඇහුනහම ඒක දන්න කෙනෙක් බෙර හඬ දන්න කෙනෙකුට ඒක සිහිපත් වෙනවා වගේ ශක්ති බින හඬ දන්න කෙනෙක් ශක්ති බින හඬක් ඇහෙනකොට ඒක හඳුනාගත්තා වගේ දර දෙවියෙක් කියලා බණ කියනකොට ඊළඟට හිතවත් යාළුවෝ දෙන්නෙක් කතා කරනකොට වතගොත ටික හරියට දැනගත්තා වගේ අතීතයේ ධර්මයේ සිහි ආවර්ජනය වෙන එක. මෙන්න මේ විදිහට ඒ කෙනා ඒ කියන්නේ සිහිමුලා වෙලා ගන්න. සිහිමුලා වෙන කල්ටි කරපු කෙනෙක්. ditthya suparija දක්වා දියුණු කරගත්ත සිහිමුලා වෙලා කල්ටි කරපු කෙනා ඊළඟ ජීවිතේ ධර්මීය අවබෝධ කරගන්න හැටි පැහැදිලි කරේ. ඉතින් එහෙනම් අපිත් අන්නේ විදිහට බුදු කෙනෙකුගේ තියෙන කියන්නේ බුදුරජාණන් වහන්සේ කටින් කවදාවත් වැරදි දෙයක් කියුන්නේ. හරි දේම තාම අපට එක හිතුණට ප්‍රායෝගික හම්බෙලා නැහැ. කියන්නේ මේ අපි නම් මොනවාරි අපට අනවශ්‍ය දේවල් කියවෙනවනේ. බුදුන් වහන්සේ කටින් එහෙම දෙයක් පිට වුන්නේ. තාම අපට වැදගත්කම හම්බුන්නේ. අපි මේ කොච්චර කතා කරත් අර අපි අපට බුදුරන් වහන්සේ හම්බෙන්නේ අර අඟුලිමාල දමනය කරලා අර අමුතු අద్භූත දෙයකින් විතරයි. මේ ප්‍රඥාවෙන් බුදු කෙනෙකුගේ වැදගත්කම හම්බෙලා නැහැ. මෙන්න මේ වැදගත්කම අපට හම්බුනොත් අපි කවදාවත් වින්නතුනි ඒ බුද්ධ වචනයට අල්පෙනෙත්තක වෙනසක් කරන්න කැමති වෙන්නේ නැහැ. අල්පෙනෙත්තක වෙනසක් කරලා තේරුම් ගන්න යමු වෙන්නේ නැහැ. අපි මේ බුද්ධ වචනේ ඒ විදිහටම අපට අවබෝධ නොවුනත් අපි දරා ගන්නවා. මොකද හේතුව? අපි දන්නවා වෙන ක්‍රමයකට මේක බෑ කියලා. වෙන ක්‍රමයකට මේක බෑ කියලා අපි දන්නවා. ඒ නිසා අවබෝධ නොවුනොත් ඒක දරා ගන්න. ඉතින් එහෙනම් ඒ සඳහා අපි මේ ජීවිතේ උත්සාහ කරන්න ඕනේ. එතකොට අපට විමුක්ති මාර්ගය උදා කරගන්න පුළුවන්.